ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ඔබත් අපේ ධර්ම ධර්මදේශනා සැසිවාරය යෙදමිලා තියෙන්නේ සියලු දෙනාම එකතුව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා වාචා සම්මා වාචාම් පහම් භික්ඛවේ ද්වයං වදාමි අත්ති භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා අත්ති භික්ඛවේ සම්මා වාචා අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුව සඳහා විශේෂයෙන් මේ සම්මා වාචා එහෙම නැත්නම් යහපත් වචනය කියන එක තමයි ප්‍රධාන මාතෘකාව වශයෙන් කරගත්තේ අපි මේ මාතෘකාව උපුටා ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන මහා චත්තාරීෂක සූත්‍රයේ මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඒ කියන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ චත්තාරීෂක සූත්‍රයේ සම්මා වාචා කියන දෙයි අපි මේ ධර්ම දේශනාවලිය සඳහා මාතෘකාව වශයෙන් තබා ගන්නවා. ඉතින් ඒකෙදී අපි පසුගිය දවස් දෙකේදීම නැත්නම් දේශනා දෙකේදීම මිච්ඡා වාචා කියන එක අයහපත් වචනය කියන එක අප අපගේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගන්න උත්සාහ කරා. ඒ වැරදි වචනය අයහපත් වචනය අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරේ පවට ඇදිලා තියාවක් නිසා නෙවෙයි. වැරදි වචනයට ඇදිලා තියාවක් නිසා නෙවෙයි. සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා වැරදි වචනේ වැරදි වචන වශයෙන් දැන ගැනීම සම්මාදිට්ඨිය කියලා. හැබැයි ඒක සම්මාදිට්ඨියේ එක පළුවක්. සම්මාදිට්ඨිය අනික් පළුව තමයි යහපත් වචනය, හරි වචනය, පුළුල් වචනය යහපත් වචනේ වශයෙන් දැනගන්නේ. ඉතින් ඒ සඳහා පෙත යහපත් වචනේ සඳහා පෙත පැතිලා තියෙන්නේ අයහපත් වචනේ හරහා. මෙච්චරයි අපිට මේ තරුවචනාංශිකේ තියෙන සුවිශේෂත්වයේ දක්වන්න තියෙන මාර්ගය. එහෙම නැත්නම් සර්වචනන්සේගේ මේ සම්මා දිට්ඨි කියන නැත්නම් මේ දෘෂ්ටිය දැක්ම යහ දැක්ම පෙර දැක්ම වගේ කියන එක දෙකට බෙදලායි විස්තර කරන්නේ. මේ සම්මා වාචා සම්බන්ධ කරා සම්මා කම්මන්ත සම්බන්ධ කරත් සම්මා සංකප්ප සම්බන්ධ කරත් මොනවා කරත් ඒ දිට්ඨිය දෙතවර වෙනවා. ඒක විස්තර කරනකොට විශේෂයෙන්ම අටුවාචාරින් වහන්සේලා මිච්ඡා දිට්ඨිය තනි එක ගණයක් විදිහට නෙමෙයි පෙන්වන්නේ ඒක පළු දෙකක් විදිහට. ඒකට කියනවා අපපටිපත්ති අවිජ්ජා මිච්ඡාපටිපත්ති අවිජ්ජා කියලා. මිච්ඡා දිට්ඨිය අවිද්‍යාව කියන එකෙන් අපි පොතේ හඳුනාගන්නේ මිච්ඡා දිට්ඨිය සමාන අවිද්‍යාව නොදැනීම අන්ධකාරය. ඒ මිච්ඡා දිට්ඨිය නැත්නම් අවිද්‍යාව දෙතෑවරයි. එකක් තමයි අප්පටිපත්‍ය විද්‍යාව. අපි මේ කාරණාව පොතේවත් අහලවත් හිතලවත් දන්නේ නැහැ. සාමාන්‍ය නොදැනෙන. ඒක ඉතින් අපි කවුරුත් පිළිගන්න සම්බි ලෝකේ පිළිගන්න අධ්‍යාපනයේට සාධාරණීකරණය කරන්නේ මේක තමයි. දන්නේ නැති දේ උගන්වන්නයි අධ්‍යාපනයේ තියෙන්නේ. මොකද අධ්‍යාපනඥයන්ට වැරදිච්ච තැන තමයි මේ අවිද්‍යාවේ යටපළුවක් තියෙනවා මිච්ඡා ප්‍රතිපත්තිය අවිද්‍යාව කියලා දන්නවයි කියලා හිතාන ඉන්න බොරු වගේක් තියෙනවා. ඒ දේ වර්ධව වටා ගැනීම විදිහටයි කියන්නේ. මේ වර්ධව වටා ගැනීම නැති කරන්න මොනම ක්‍රමයක්වත් අධ්‍යාපනයේ නැහැ. අධ්‍යාපනයේ තියෙන්නේ දන්නේ නැති ටික උගන්වන එක. අපපටිපත්‍ය අවිද්‍යාවේ ඉගැන්වීම් මාර්ගෙන් නැති කිරීම. නමුත් හැම කෙනෙක් තුළම බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ගතියක් තියෙනවා. ඒක දෙහි. දැන් මේක ඇත්තයි මේකමයි හරි කියලා හිතාන ඉන්න දේ වර්ධිත අල්ලාගත්ත මේ දෘෂ්ටිය මොන දේ කෙරුවත් අතාරින්න. අතාරින්න අමාරුයි. ඒ බව හොඳටම දන්නේ සරුවචන් වහන්සේ. නිසා උන්වහන්සේ ඒ දේ අතහැරීමට ඉස්සර වෙලා නොදන්න දේ කියලා දෙනවා. අපි ඒකට කියනවා සූත්‍රමය ඥානය කියලා. ඊට පස්සේ චින්තාමය ඥානෙ තේරුම් අරගන්න ආදම මේ සරුවචන්ට කියන්නේ ඇත්තක්ද බොරුවක්ද යහපතක් වෙයිද කියලා. ඊට පස්සේ ඒ නොදැනීම දැනීම හරහා ඇති කරලා වරදවට බසාගතදී වැරදි දේ බව තේරුම් කිරීම දැනට අල්ලාගෙන තියෙන එක වැරදි මේ පදනම වැරදි මේ දෘෂ්ටිය වැරදි කියන එක තේරුම් ගැනීම හේතු ගැනීම සඳහා ඔය ප්‍රඥා ශික්ෂාවක් සතුටකනාසේ අනුමත කරලා තියෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ගෙවම් කරලා ඒකෙන් දක්ෂ වෙච්ච එක්කනට ප්‍රඥා ශික්ෂා අපි මේකට විපස්සනාව කියලා කියනවා අන්නේ විපස්සනාදී ප්‍රධාන වශයෙන් වෙන්නේ තමයි මෙතෙක්කල් තියාගෙන ආපුව හනමිලි ටික. නැත්නම් හරි කියලා හිතාගෙන ආපු මේ වටිනා දේවල් අතහරින එක. ඒ නිසා ඔක්කත් දානයක්ම තමයි. අපි දානයේදී කරන්නේ දස දාන වස්තු අතහරින එක. සීලේදී කරන්නේ අනුන්ට හිංසා කිරීම අතහරින එක. සමාධියේදී කරන්නේ නීවරණ ටික අතහරින එක. විපස්සනාදී විතරයි රුචි අරුචිකම් ටික අතහරින. මෙතෙක් කල් මහා ලොකු දෙයක් කියලා මං විතරයි දන්නේ අනික් අයට තේරෙන්නේ නැහැ කියලා හිතාගෙන මේ බොරුව සත්‍ය වශයෙන් ගත්ත දේ අතහැරීම හරහා ලැබෙන සාන්තිය එත් එකයි මෙත් එකයි කියලා කියන්න බෑ. මොකද ලෝකේ හිතන්නේ ඉගෙන ගැනීම හරහා සාන්තියක් ලබා ගන්න බොරුත් නෙවෙයි ඒක ඇත්තකුත් තියෙනවා. නමුත් දන්න බොරු ටික බොරු බව අවබෝධ කරගත්ත වෙලාවේදී තමයි මේ නියම සාන්තිය ලැබෙන්නේ. මේකත් මේ මේ මෙතෙක් ඉදිරිපත් කරපු මේ දේ මිච්ඡා වාචා සම්මා වාචා ආරහා බුදුහාමර ඉදිරිපත් කරලා තියෙන ක්‍රියාපටිපටි බොහොම ලස්සනට පේනවා. ඒ නිසා අද අපි ඊයේ පෙරේද දවස් දෙකේ 22 23 24 දවස් දෙකේ මිච්ඡා වාචා පිළිබඳව යම් ප්‍රමාණයකට අපි හිත යෙදුවා නම් ඒ අදහසින් මේ සම්මා වාචාවට අද හිත යොදනකොට කොච්චරක් අපි ළඟින් මෙතෙක් කල් වැරදිවට හිතාගෙන හිටපු දේවල් අතහැරීමක් සිදු වෙනවද නැත්නම් ගෙවන් කිරීමක් සිදු වෙනවද කියන එක තමයි සරුවචනාංශී ඉස්මතු කර කර ඉස්මතු කර කර පෙන්නන්නේ. ඒ සඳහා සරුවචනාංශී තමන් වහන්සේ විසින්ම කත්තු කම්මේතා ශීර්ෂයෙන් ප්‍රඥාවක් අහනවා කතමෝච බික්කවේ සම්මා වාචා. මහණෙනි මෙහිලා සම්මා වාචේ නම් කිම? සම්මා වාචේ කෙතෙක්ද කෙතෙක්ද කියලා. ඒතර කියනවා අත්තිබික්ක සම්මා වාචාම් පහම් භික්කවේ ද්වයන් වදායි. මහන්නේ මේ සම්මා වාචාව කියන්නේ යහ වචනය පුළුල් වචනේ මම දෙතවර කරලා කියනවා. දෙකක් කරලා කියනවා. එකක් සාසවා පුඤ්ඤ භාවිය උපදිවේපක්කා. යම් කිසි කෙනෙක් ඒ විදිහට මේ සම්මා වාචාවන හික්මුණොත් එයාට ආශ්‍රව සහිතයි තාමත් මේ ලෞකිකයි සාසවා පුඤ්ඤ භාගයක් පින්පැත්තට වැටෙනවා. පව් කිරීම බලක් කරනවා. ඊට පස්සේ ආසව සාසව පුඤ්ඤ භාගිය උපදි වේපක්කා භව සම්පatti ලබා දෙනවා. මේ ගමනේ මේ සංසාර ගමනේ යම් තාක් නිවන් දක්නාතෙක් ඉන්නවා නම් අවශ්‍ය කරන්නා වූ භව සම්පatti ලබලා දෙනවා. ඒ කියන්නේ භව භවයේ වශයෙන් පැතිය යුතු වටිනා දේවල් ලබලා දෙනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා ඒ ආසෝතයි තුනත්ින් පැත්තට නැමෙනවා නම් භව සම්පatti අපේක්ෂා කරනවා නම් එයා සම්මා වාචාවට පෙළඹෙනවා. සම්මා වාචාවට පෙළඹෙනවා කියලා කියන්නේ මිච්ඡා වාචාව අතහරිනවා. මේක නිකන් සාමාන්‍ය උපමාවට කියනවා නම් හොඳ නරක දෙක පෙන්නලා මේක නරකයි මේ මේ ආදීනව සහිතයි බය එලවන සුළුයි සිල් කඩන සුළුයි අනුන්ට කරදර කරන සුළුයි වර්තමානට කරදර කරන සුළුයි අනාගතයට කරදර කරන සුළුයි කියලා ඒකේ බය පෙන්නලා ඒක ඉවත් කිරීමෙන් සම්මා වාචාව පාවිච්චි කිරීමෙන් ආශ්‍රව සහිත වුණත් තින් පැත්තට එහෙම නැත්නම් භව සම්පatti ලබා දෙන හොඳක් ඉදිරිපත් කරනවා. එතකොට සාමාන්‍ය අර්ථ සිද්ධිය ස්වార్థය Tamange ඉස්සුව සලකන කෙනා හොඳ අතහැරලා නරක අතහැරලා හොඳ ගන්නවා. නමුත් සරුවචන් වහන්සේගේ තියෙන මේ සුවිශේෂී ලක්ෂණය තමයි මේ හොඳේ පටල වුණාට පස්සේ මේ හොඳේ ස්ථාවර වුණාට පස්සේ මේ හොඳේ මේ හොඳේ වශී කරගත්තට පස්සේ පුරු කරගත්තට පස්සේ ඊට වඩා හොඳ එකක් වෙනවා. හොඳ නරක දෙක තුලින් නරක ප්‍රතික්ෂේප කරලා හොඳ ගත්ත එකනට ඒක හොඳට පටල වෙන්න කියනවා. ස්ථිතිය ලබන්නේ කියලා කියනවා. ස්ථාවරය ලබන්න කියනවා. ප ဋ ාණේ ලබන්න කියනවා. ප ဋ ාණේ ලැබුවට පස්සේ යාට හොඳට වඩා හොඳ එකක් පෙන්වනවා. මේ වඩා හොඳ දකිද්දි මේ හොඳ අමතක කරලා මේ වඩා හොඳට යන තැනේදී ලෝකේ දිහා බැලුවොත් ඒ ලෝකේ තාම තියෙන්නේ බොළඳ බාලාංශ පන්ති. හැම දිනාම අර හුඟක් නරක දේ අයින් කරලා ලබාගත්ත මේ හොඳේ කොච්චර ඇලි ගලී ඉනවද කියලා කියනවනම් මේ හොඳට කොච්චර මගේම දේ කියලා ප්‍රේම කරනවද කියනවනම් ඊට වඩා හොඳ එකක් දක්ුණා දැක්කත් මේ Taman ආයාසයෙන් උපයාගත්ත මේ හොඳ අතාරින්න ලෑස්ති නැහැ. මේක සාපයක්. මේක තමයි ක්ෂණය පන්න ගන්නවා කියලා කියන්නේ. මේක දැක්කට පස්සේ හොඳත් වඩා හොඳත් දෙක දැක්කට පස්සේ අමාරුවෙන් උපයාගත්ත හොඳ වුණත් පැත්තකට දාලා වඩා හොඳට යනවනම් මේ භාවනා ජීවිතේ එච්චර අමාරු නෑ. නමුත් හැම වෙලාවෙම අපි කරන්නේ අනේ අර ආයාසයෙන් උපයගත්ත හොඳ කොහොමද අතාරින්නේ කියලා වඩා හොඳ ඉදිරියෙත් අර ලේවලි මස්සලින් උපයගත්ත හොඳ බදාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක හොඳට පේනවා මේ මිච්ඡා වාචාවල දෙකට බෙදලා පෙන්නකොට. එක කොටසක් ආශ්‍රව සහිතයි පින් පැත්තට වැටෙනවා. ලෞකික සැප භව සම්පatti ලබා දෙනවා. ඊට වඩා හොඳ එක අනාශවා අරියා අනාශවා ලෝකුත්තරා මංකග්ගා. ඒක ආර්යත්වයටපත් කරනවා ආශ්‍රව සම්පූර්ණයම කපලා හරිනවා ලෝකෝත්තර මාර්ගයට හේතු බූත වෙනවා. සාක්ෂි වෙනවා. මේ ඒක කවදාකවත් තේරුම් ගන්නවත් දකින්නවත් සාපේක්ෂව බලන්නවත් බෑ. අර කියන සාතවා පුඤ්ඤ භාග්‍ය උපතිවේ පක්කා කියන එකේ පටල වෙනකම්. ඒක ඇවිල්ලා තහවුරු වෙනකම්. ඒක තමයි වශී කර ගන්නකම් ඒ වඩා හොඳට පේන්නේ. වඩා හොඳ එක පේන්න පටන් අරගත්තට පස්සේ වඩා හොඳට නොයන්ඩ හොඳ අතහැරලා වඩා හොඳට නොයන්ඩ පුදුමාකාර අපේ හිතේ පටලවලා තේරුම් ගත්ත අවිද්‍යාවක් වැඩ කරනවා. දන්නවයි කියලා හිතන විශාල කරුණු රාශියක් ඒවා සේරම තමයි සංසාරයට බඳින නිවන වලහලන දේවල් නමුත් ඒකේ පුද්ගලයා හිතන්නේ දැනුමක් කියලා. ඒ පුත්ලා හිතන්නේ මේක මට සහයෝගයේ පිණිස ලැබිච්ච වටිනා පෙරක දෝරුවෙක් වගේ. පොඩ පෙරක දෝරුවෙක් වගේ. ඉතින් අතනදී අසරණ වෙන දේ දිහා බලනකොට මේ හොඳින් වඩා හොඳට යන ගමන බොහොමත්ම බොරු වලවල් සහිතයි. බොහොමත්ම අනතුරුදායකයි වගේ පේන කියන්නේ. එහෙම නැත්නම් වංචනික ධර්ම පිරීලා. ෂටගති පිරීලා. මායාවී ගති වලින් පිරීලා. ඒ නිසා මේ මිච්ඡා වාචාව අතහැරලා සම්මා වාචාවට යනකොට තමන්ගේ යන ගමනේදී තමන්ගේ තියෙන මේ වංචනික ගති, ඡට ගති, මායාවී ගති දැක ගන්නා සුළුයෙන්. ඒක මේ ජීවිතයේ කළ යුතු උත්තරම කෘත්‍යය. වෙනකනු කරලා දෙන්න බැරි දෙයක්. බුදුහාමුදුරණත් කරලා දෙන්න බැරි දෙයක්. මේ හොඳට දැන් මට පේන්න පටන් ගන්නවා. පේනකොට මම මේවා දැනගෙන අර දානේදී දස දාන වස්තු අතහැරියා වගේ සීලේදී අනුන්ට බය දීම වෙනුවට අභේදීම පුරුදු කරා වගේ මේ වංචනික ගති ටික මේ ආසව ධර්ම මේ අනුශේ ධර්ම අතහැරීම කියන එක එක සැරයක් ජීවිතේට කරන්න වෙනවා. සංසාරෙම එක සැරයක් කරන්න වෙන්නේ ඒකෙන් ඉතුරු වෙන පුද්ගලයා කවදාකවත් පටන් ගත්ත පුද්ගලයා නෙවෙයි. ඒකාන්ත පරිණාමයකටපත් කරනවා. ඒ නිසා මේක සිද්ධ වෙච්ච පුද්ගලයාට තව කෙනෙකුට කියලා දෙන්න වචන නැහැ. ඒ සිද්ධ වෙච්ච පුද්ගලයා දන්න මොකද්ද සිද්ධ වෙච්ච බව නම් තේරෙනවා. අන්න වගේ මේ සම්මා වාචාවේ පැති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අර කියන ලෞකික පැත්ත භව සම්පatti ලබා දෙන සංසාර සම්පatti ලබා දෙන පැත්ත. ඒක තමයි මේ සීලේදී අපි පිළිගන්නේ බොරුව මුසාවාදේ අතාවි. පිසුනා වාචේ පරුසා වාචා සම්පප්පලාප අතහැරීමමයි මේ ලෞකික වශයෙන් සම්මා දිට්ඨිය සම්මා වාචා කියලා කියන්නේ. ඒක විස්තර කරන්න මම ඉතර වෙලා ගන්නෑ. මොකද මේ සභාවක් ඕන කෙනෙක් පිළිගන්නවා. බොරුව කේලම හිස්සචන පරිසවචනයට වඩා බොරුවෙන් කේලමෙන් හිස්සචන පරිසවචනයෙන් වෙන්වීම හොඳයි කියන්නේ. එතකොට මේ පුද්ගලයා සීලවන්ත වෙනවා. සමාධියටත් ලොකු රුකුලක් ලැබෙනවා. ඒකයි මේ වගේ භාවනා වැඩපිළිවෙල මොන විදිහකට කතා කරන්න එපයි කියන්නේ. ඉතින් මේ විරමණය බොරුව නොකිය සිටීම හේලම විශ්වචන පරිසවචන නොකර සිටීම දාණේ කන්දක් දෙනවට වැඩිය හොඳයි. මහා මේරු තරම් පර්වතේ තරම් දන් දෙනවට වඩා කෙරෙන්ට කියවෙන්න තියෙන එක බොරුවක් නොකිය සිටීමෙන් ලැබෙන කුසලය අප්‍රමාණයි අපමෙයයි. ඒක නිසා ආර්ය විනයෙහි සුතජන විනයේ දාණය අපි කතා කරනවා දස දාන වස්තු ආදි වශයෙන් ආර්ය විනයේ දාණය කියලා කියන්නේ මුසාවාදයෙන් වෙන් වුණාට පස්සේ මුසාවාද පටිවිරම විරමණයට ගියාම ඒක බුදුහාමර කියන්නේ අරියස්ස විනයේ අග්ග දානම් මහා දානම් අරියස්ස විනයේ අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්න අසංකින්න පුබ්බාණ සංකීති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේයි සමනේයි බ්‍රාහ්මණේ විඤ්ඤෝහි කියලා බොරුවක් කියන්න යන වෙලාවේදී කියන්න ප්‍රස්තාවක් ලැබීමේදී බොරිය නොකිය සිටීමෙන් ඒ පුද්ගලට අයිති වෙන කුසලය දාන කුසලයක් විදිහට බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා කෙනෙකුට එන්න තියෙන බයක් නොදී අභයක් දීම මේක ආර්ය ලෝකේ දානේ අග්‍ර දානේ මහා දාන විදිහට සඳහන් කරලා තියෙනවා බොරුවක් කියන වෙලාවේදී ඒක නොකියයි කේලමකට තුඩු දෙන තනක් එන වෙලාවේ දකින්නට ඒක නොකර නිකන් ඉන්නවා. ඒ වගේම පරිස වචනයක් ඡන්ද පරිස වචනයක් කියන අවස්ථාව එනකොට සීලය සලකලා නොකියන්නේ. හිස් වචන කතා කරන වෙනුවට කතා නොකර ඉන්නවා. ඉතින් ඒ බව ඒ කියන්නේ කෙරෙන තියෙන අකුසල කර්මයක් නොකර සිටීම වචන වචනේ වශයෙන් කිසිම වියදමක් යන තැනක් නෙවෙයි කොහෙවත් යන්න ඕන ක්‍රමකුත් නැහැ. ඒ වගේම කාලය ගන්නෙත් නැහැ. මේක කල කෙල කෝටි ගණන් දන් දෙනවට වැඩිය හොඳ වැඩක්. නමුත් රට දිහා බලනද දන් දෙන්න කොච්චරක් මිනිස්සු පෙළඹෙනවද? ඒ අනුව බලනකොට සීලයට පෙළඹෙන්නේ කොච්චර පොඩ්ඩයිද කියලා. මොකද ඒක පේන්නේ මේ දන් දීම මහා කරුණාවකින් අනුන් සතු අනු කෙරේ අනුකම්පාවෙන් කරන වැඩක්. සීලය කියන එක ස්වార్థේ සලකාගෙන කරන ආත්මార్థකාමී වැඩක් කියලා. මේක මේ පොඩි මේ වගේ සමාජ නෙවෙයි මුළු ලෝකෙම පැතිරිච්ච ධර්මයක්. දානේ දීම මහා කරුණාවෙන් කරන වැඩක්. ඒක කවුරුත් කියමුත් අගය කළ යුතුයි. නමුත් සීලය තමා ගැන විතරක් සලකන ආත්මාර්ථකාමී පුද්ගලයන් විසින් කරන දෙයක්. ඒ නිසා ඒක නෙවෙයි අගය කරන්න ඕනේ දානේ කියන එකයි ලෝක මතය. නමුත් බොරුවක් කියන වෙන අවස්ථාවක බලයි බොරුව නොකිය ඉන්න එක විශ්වචන කේලම පරිසවචන නොකල සිටීමෙන් ලැබෙන කුසලය බුදුහාමුදුරු මන්ිනමින් මෙන් බැලුවොත් කොච්චරක් කෙනෙක් පෙළඹෙයිද මේ අමාරු සල්ලි වේදන් වෙන දුරතික බහලා යන්න වෙන ප්‍රතිග්‍රාහක පක්ෂයක් හොයන්න වෙන මේ අමාරු දංක දෝෂ වගන යනට වැඩිය මේක වලක්කා ගැනීමට. නමුත් මේකට ආගම කැමති නැහැ. ධර්මයේ මේම කිව්වට ආගම කැමති නැහැ මූලධර්මවාදීන් කොහොමඩක්වත් කැමති නැහැ. ඒ නිසා විශාල බොරු රාශියකින් දාහනේ පුඹල පෙන්වනවා. පුඹල පෙන්වුවාට අර සීලේ වශයෙන් ඒකත් බුදුහාමුදුරුවෝ වචනෙන් කරන ඒකත් අරිය විනී මහා දානයක්. නමුත් ඒක දානයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒක නිකන් ආත්මార్థකාමී වැඩක් කරලා පෙන්වනවා. ඒ නිසා සර්වඥන් වහන්සේ සීලේ වශයෙන් මිච්ඡා වාචාවෙන් තොර වෙලා සම්මා වාචාවට පැමිණීම ප්‍රතිපදාවේ පළවෙනි පාඩම වශයෙන් තමයි උගන්වන්නේ. බෞද්ධ ජීවිතයේ පාඩම තියෙන දාන සීල භාවනා ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා. ඒක මේ සීලේදී සිද්ධ වෙනවා බොරුවක් වෙනවට කේලමක් හිතෙන්න හිස් වචන පරස වචන වෙනුවට නොකර සිටීම. හැබැයි දානේ මම මෙච්චර සල්ලි විදන් කරා මෙච්චර සංඛ්‍යා ගානකට දුන්නා ප්‍රමාණ කරන්න පුළුවන්. බොරුවක් නොකර සිටීමෙන් ඇති වෙන කුසලය අප්‍රමේයයි අප්‍රමාණයි කියලා බුදුහාමර සඳහන් කරලා තියෙනවා මොන විදියෙන්වත් ප්‍රමාණ කරන්න බෑ. එචා හුඟව දෙනෙක් කැමති මේ ඉලක්කම් ගණන් කියන්න පුළුවන් දානෙට. අප්‍රමාණයි අප්‍රමේයයි කියන සීලය කොච්චර කරත් ඇඟට වදින්නේ නැහැනේ කියන්න දෙයක් නැහැනේ පෝස්ටර් ගහන දෙයක් නැහැනේ පිටිවල ලියන්න දෙයක් නැහැනේ. ඉතින් ඒක නිසා ඒකට කැමති නැහැ දානෙට කැමති. දැන් ඒක අපි හිතමු යම් කෙනෙක් මම මේ කියන්නේ මේ දානෙන වලක් කළා සීල කරන්න කියන එක නෙවෙයි දන් දෙන කෙනා සීලෙත් රකින්න කියන එක. සීලවන්ත විඳගෙන සීලවතුන් දන් දෙන්නේ කියලා. ඒකට සිදු වෙන කුසලය ප්‍රමාණ කරන්න බෑ. මෙන්න මේක තේරුම් අරගෙන යම් කෙනෙක් මේ බොරු නොකිය අයින්ද කියලා හිස්වගේ පස්සට නොකිය අයින්ද සීල ශික්ෂාවක් මිදිකලා අල්ලගෙන හිටියට ඒ පුද්ගලයා යම් දවසක සමාධි භාවනාව සඳහා පෙළඹුණාට පස්සේ පේනවා ඒ විදිහට මේක මිදිකලා අල්ලගෙන හිටියට මොකද බොරුවට, කෙලමට, හිස් වචනට, පරස වචනට අවශ්‍ය වෙන මූලික පෙළ ගැස්ම හිතේ තාම තියෙනවා කියන්නේ. යම් නම් හේතු නිසා ඇත්ත දේ ඇත්ත වශයෙන් කියන්නේ නැතුව පොඩ්ඩක් ඔපමට්ටම් කරනවා. ඒ නැත්තම් දෙන්නේ බිඳවන පැත්තට මේක පාවිච්චි කරනවා. එහෙම නැත්තම් සරපරස විදියට කියන. එහෙම නැත්තම් කිසිම වෙච්ච නැති දෙයක් සත්‍ය නොවන දෙයක් හිස්වචන කතා කරන්නේ. අන්නේම කතාන කතා කිරීම සඳහා හිතේ ඇතුලේ පෙළ ගහින එකට අපි විතක්ක ਵਿਚාර කියලා කියනවනම් භාවනා කරන්න ගිය එකනා විතර දන්නේ නැහැ කවුරුවක්වත් අපේ හිත කොච්චර ඇතුළත දොඩමඩුද කොච්චර විතක්ක ਵਿਚාර තියෙනවද කියලා. ඊට පස්සේ දැන් සම්මා වාචා විරමණය නෙවෙයි කරන්න තියෙන්නේ මේ ඇතුළේ පෙළ ගැහෙන දේ විතක්ක ਵਿਚාර පවා කීකරු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ දීලා තියෙන ප්‍රතිපදාව අපි කිව්වොත් විපස්සනාව කියලා එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියට දැකීම කියලා යෝගාවචරයා භාවනා විපස්සනා භාවනාට ගියාට පස්සේ මේ විතක්කය මේ ਵਿਚාරය නතර කිරීම සඳහා ගන්නා වූ ප්‍රයත්නෙද කියනවා අනාසවා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියනවා. යම් කිසි කෙනෙක් මේ බොරුව, කේලම, හිස් වචන, පරස වචනේ කියන එක ඉරේ පිටිපස්සේ තියෙන විතක්ක ਵਿਚාර වශයෙන් ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක නතර කරුවොත් කොහොමඩක්වත් බොරුව කියලා මේ හිස්වචන පරිසවත්තේ එන්නේ නැහැ. හැබැයි බොරුව කියලා මේ හිස්වචන පරිසවත්තේ නතර කළත් විතක්ක ਵਿਚාර තියෙන ඉඩ තියෙනවා. හැබැයි ඒ පුද්ගලයා තාම ආශ්‍රව සහිතයි, අනුසේ ධර්ම සහිතයි. මිරිකලා හිතෙන් අල්ලගෙන හිටියට සීල ශික්ෂා වාසයෙන් නැවත ඇති වෙන්න තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා ඒ හේතු භූත වෙන බීජේ පවා විතක්ක ਵਿਚාර පවා නැති කිරීමට ගන්නා වූ මේ ප්‍රයත්නය බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මානව ඉතිහාසයේ කවදාකවත් සඳහන් වෙලා තිබුණේ නැහැ. කිසිම කෙනෙක් හිතුවෙත් නැහැ මේ සම්මා වාචා කියන එකේ අඩියෙම තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක පාලනය කිරීම කියලා. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක පාලනය කරනවා හෝ අපේ අතට ගන්නවා හෝ වශී කර ගන්නවා කියන වැඩේ සමථ පැත්තෙමුත් විස්තර කළ දෙන්න පුළුවන් විපස්සනා පැත්තෙමුත් විස්තර කළ දෙන්න පුළුවන්. හැබැයි එතකොට චෝදනා කරනවා ගැඹුරුයි කියලා. ඒක චෝදනා කරනවා මේක සංකීර්ණයි කියලා. නමුත් මෙතෙන්ද යන්නේ නැතුව මේකට ඇඟිල්ල තියන්නේ නැතුව අල්ලන්නේ නැතුව කවදාකවත් මේ සම්මා වාචා කියන එකේ අඩිය බලා ගන්න හම්බෙන්න පූර්ණ වශීභාවයක් ගන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම දවසෙත් මම මේක ටිකක් හඳුන්ලා දුන්නා. අපි විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්නේ විතක්ක ਵਿਚාර දෙක මරන්නේ විතක්ක ਵਿਚාර හරහාමයි. ඒකයි ඒකේ තියෙන ලස්සනම වැඩේ. ඒක නිසා අපි අරමුණකට හිත ගන්න ආස්වාද ප්‍රසආදයට හෝ පිම්බි මැකිලිමට හෝ වම දකුණට ගන්න අපි විතක්කේ පාවිච්චි කරනවා. ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාස වෙලාදී ප්‍රසවාසය මෙනෙහි කරනවා. ඒකලා ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස බලන් විචාරය යොමු කරනවා. නිසා ඉස්සල්ලාම කරන්න විතක්ක ਵਿਚාර දෙක ආරූඪ කරගන්න එක. විතක්ක ਵਿਚාර දෙක අවුදයක් කරගන්න එක. විතක්ක එnde එnde එnde එnde නිින්ද නැතුව යනවා. එනතම් මේ තීන මිද්දේ කියන වැරදි චෛතසිකයට නීවරණයට ප්‍රතිපක්ෂ ධර්මයේ ප්‍රතිනිධිය කියලා කියන මේක ආයතෝයේදී නැති කරන්න පාවිච්චි කරන විතක්කේ නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි කරන නිදිමත නැතිවෙනවා. කුකුස සැකය කියන එක නැති කරන්න ਵਿਚාරේ පාවිච්චි කරනවා. මම මේ කරන වැඩේ හරියද වැරදිද කියලා එන කුකුස නැති වෙන්නේ ආස්වාසය මෙහෙම ප්‍රසවාසය මෙහෙම කියලා දෙක සාංශුද්ධයෙන් පේනකොට සැකයක් එන්නේ ඉඩක් නැහැ. ඉතින් යම් වෙලාවක මේ යෝගාවචරය ආයේ නිදිවතරින්ද දෙන්නේ නැතුව සැකයකට ඉඩ දෙන්නේ නැතුව ආනාපානෙ ගෙවිගෙන යද්දි දිගටම භාවනා කරගෙන ගියොත් එයාගේ හිත නීවරණ ධර්ම ටික අයින් වෙලා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතාසයිත ප්‍රථම ධානයටපත් වෙනවා කියන එක සමත භාවනාවේදී සාමාන්‍ය ඕනේ සම්මත පොතක කියන ඒ මතයක්. මේ විදිහටම විපස්සනා කරන එකනා එනේන ආස්වාසය එනේන ප්‍රසවාසය හොඳට දැනගෙන ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන තරමට වෙන් කර දක්නා තරමට දුර සාංශුද්ධෙන් කන්දේ ගල බේරනවා වගේ කෙස්ටිකක ගැට ඇරලා පීරනවා වගේ හොඳට දැකගත්තොත් ඒ පුද්ගලගේ හිත හොඳට ආශ්වාස ප්‍රශ්වාසයට සමීප වෙලා ආසන්න වෙලා බහගන්නවා. ඒ බහගෙන මෙහිම හිත පැවැත්වුවොත් ආනාපානේ එන්නේ න ආනාපානේ හැම වෙලාවෙම අලුතෙන් ඉපදිච්ච දරුවෙක් මේ ඉස්සල්ලාමෙන් හුස්ම ගන්න හදනවා වගේ ලොකු ආධුනික මනසකින් ලොකු ගෞරවයකින් ලොකු ධර්ම ගෞරවකින් යුක්ත කෙරුවොත් ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරගන්න පරිච්ඡේද කරගන්න වෙන්කොට හඳුනා ගන්න දන්න යෝගාවචරයා ඒක හොඳට හැම පැතිකඩම දකින්නකොට නොදැනීම ආශ්වාසයෙන් ආශ්වාසයට පොඩි වෙනස්කම් වර්ගයක් තියෙනවා ඒකත් තේරුම් ගන්න. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා ඒකත් තේරුම් ගන්න. මෙන්න මේ විදිහට ඉස්සල්ලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැන ගැනීම සඳහා පාවිච්චි කරන ඥාණයට අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥාණය කියලා. ඇත්තටම නාම රූප පරිච්ඡේද ඥාණය කියලා කියන්නේ ආස්වාසය කියන්නේ රූප ධර්මය වායෝ පොට්ටබ්බ ධාතුව ඒක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නවා. ප්‍රස්වාසය නෝට ආස්වාසය නෙවෙයි කියලා දන්නවා. ඒකට මේ ආස්වාසයට ප්‍රස්වාසයට හේතු වෙන වායෝ පොට්ටබ්බ ධාතුව රූපේ වෙනවා. ආස්වාසය ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න ඥාණයට නාම ධර්මය කියනවා. ප්‍රසවාසයේ ප්‍රසවාසම ආස්වාසය නෙවෙයි කියලා ධන ඥානෙට කියනවා නාම ධර්ම කියලා. මෙන්න මේ දෙක වෙන් කර ගන්න වෙලාවේදී යෝගාවචරයට සුද්ධිතම උදව් කරන උදව් වෙන්නේ මේ වගේ පෞද්ගලික ලක්ෂණ. ආස්වාසයේ පෞද්ගලික ලක්ෂණ වෙනම ලයිස්ට්ුවකට යනවා. ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ වෙනම ලයිස්ට්ුවකට යනවා. මේවට කියනවා සලක්ෂණ, සබාව ලක්ෂණ, භාව ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ආදී වශයෙන් මේ විතක්කය වහවහ ක්‍රියාත්මක කිරීමෙන් විතක්කේ ක්‍රියාවත් කිරීමෙන් ලැබෙන මේ දෙකේ වෙනස දැන ගැනීම අපේ තේරවාද සාසනය ඉතාමත්ම උච්ච විදියට දියුණු කරලා තියෙනවා අගය කරනවා. මේකට සාමාන්‍ය ලෝකෙ කියන්නේ භෞතික විද්‍යාව කියලා. භෞතික විද්‍යාවේ මොන දෙයක් හම්බුණත් ඒක වෙන දෙයක් වෙන් කරලා කියනවා. මේක තඹ, මේක පිත්තල, මේකේ මේ තඹවල අනුක බහරේ මෙච්චරයි විශිෂ්ට ගුරුත්වය මෙච්චරයි පාට මෙච්චරයි මේකේ විදුලිය සන්නායනය කරනවද නැද්ද වශයෙන් මේ ඔක්කොම තොරතුරු දැන ගැනීම විද්‍යා ශාස්ත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරලා උගන්වනවා. හැබැයි එකක් කියන්න පුළුවන් බුදුහාමුදුරතරන් තාම විද්‍යාව ඉස්සරහට ඇවිල්ලා නැහැ. වායෝ පොට්ටබ්බ ධාතුවේ ඇතුළෙන වායෝ ධාතුවේ තියෙන සියලු ලක්ෂණ පිට වෙන පොට්ටබ්බ ධාතුවේ තියෙන සියලු ලක්ෂණ වෙන් කළ දකින්නකොට භෞතික විද්‍යාව තාම ධන ගාන මොන්ඩිසෝරි පන්තියට වැටෙනවා. යෝගාවචරය කිසිම ඩිග්‍රියක් PhD එකක් නැති වුණාට හොඳට දන්නවා ආස්වාසය කරනකොට ආස්වාසය සිද්ධ වෙන්නේ මෙන්න ඒකේ ලකුණු. පෞද්ගලික ලක්ෂණ. ප්‍රසවාසය කරනකොට ප්‍රසවාසය දන්නවා ඒ පෞද්ගලික ලක්ෂණ. එතකොට හිත හර්ධියටම මුණට මුණ දාලා හිටිනවා. මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ හොඳට දැන ගැනීම සඳහා විතක්කය මෙහෙවලා මෙහෙවලා මෙහෙවලා ගන්න පුරුවන් තරම් ධර්මෝජාව ගන්න පුළුවන් තරම් දැනුම අරගෙන එහිම වැඩි වෙලා ඉන්නකොට පුදුමාකාර පරිවර්තනයක් යෝගාවචරයේ හිතේ ආනාපානෙ දැනුමේ සිට වෙනවා. මේක පොතේ උගන්වන්නේ අර පෞද්ගලික ලක්ෂණ බල බල ඉඳදී මේ දෙකටම පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ආස්වාසයටත් ප්‍රස්වාසයටත් පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නකොට ඒක යෝගාවචර කරන දෙයක් නෙවෙයි කරන දෙයක්. ඒ බව පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්න බවට තියෙන ප්‍රධානම සාක්ෂි තමයි අරමුණ එපා වීම. අරමුණ ඒකාකාරී වීම, අරමුණ නීරස වීම. ඔය දෙකේ විචිත්තත්වයේ තියලා වෙන්වෙන් වශයෙන් දකිනකොට හිත උනන්දුවෙන් ඒක කරනවා. මේ කලබන් එකට එනකොට පොදු ලක්ෂණේ බවට එනකොට මේ විතක්කය හැලෙන්න ගන්නවා. මෙනේ කෙරුවට මෙනේ වෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය පැහැදිලිවම අභියෝගයකට ලක් වෙනවා ගිහිල්ලා පිටියක් ආවට ගිහිල්ලා හිට ගත්තා වගේ දැන් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ ආස්වාසියද වෙන්නේ ප්‍රසවාසියද කියා ගන්න බෑ මොකද දෙකේම ඇති වෙලා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ පොදු ලක්ෂණේ එන්න පටන් අරගත්තට පස්සේ මේ විතක්ක චෛතසිකයේ මෙතෙක් විශාල වශයෙන් මේ කටුකොහල කපාගෙන හරියට පාරක් හදාගත්තා වගේ උදව් කර්මයේ විතක්ක චෛතසිකය අල්ලන්න නැතුව යනවා මෙන්න මේ අල්ලන්නේ නැති වෙච්චාම යෝගාවචරය මොකද කරන්නේ? ආය හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් අරමුණට හිත යන්නේ නැති වුණොත් නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් වැරදිලා කියලා නැගිටලා යනවා. එහෙම නැත්නම් කම්මැලි කියලා ඈනුම් අරින්න පටන් ගන්නවා. විවිධාකාර විදිහට මේ මායාවේ දසමාර සේනාව ඇවිල්ලා මේ අන්දමන්ද මනසට බුද්ධම විදිහට කලකොලොක්කම් කරනවා. අන්නේ වෙලාදී යෝගාවචරයා <clears throat> සැකයක් කරන්නේ නැතුව බලාපොරොත්තු සුම් කරගන්න නැතුව මේ උනේ පෞද්ගලික ලක්ෂණ බල බල හිටපෙකේ පොදු ලක්ෂණේ මතුවීමයි මම දැන් මේ පොදු ලක්ෂණ දිගේ ඉදිරියට යනවා කියලා අරක ශකය නීරසකම ඒකාකාරීකම කාගෙන ගියොත් ඒ යෝගාචරයට එන දැන් මෙනෙහි කරගන්න බැරුව යනවා අරමුණට මෙනෙහි කරාට අල්ලන්නේ නැතුව යනවා ඉතින් එතනදී අර මෙතෙක් උදව් කරපු විතක්කය හැලෙන වෙලාවේදී යෝගාවචරය අමෝරාවේ මෙනෙහි කරන්න ගත්තොත් භාවනාවේ සමාධිය කැඩෙනවා. සතියත් අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙච්චර තාක්ෂණයට විතක්කේ යොදන්න ඕනේ මෙන්න මෙතනදී විතක්කේ අතහරින්න ඕනේ කියන එක මොනම පොතකින්වත් විස්තර කරලා දෙන්න බෑ. මොනම සමීකරණයකින්වත් පෙන්වන්න බෑ. ඒක හුඟක් වෙලාට මම නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ වාහනයක් පදවන රියදුරා කොච්චර දුරට ෆස්ට් ගියර් එකේ යන්න ඕනද කොතනදද සෙකන්ඩ් එකට දාන්න කියන එක පොතකින් පෙන්වන්න බෑ. කන්ද නගිනකොට එක විදියක්, පල්ලම යනකොට එක විදියක්, සෙනඟ වැඩි වෙනකොට එක විදියක්, බර වැඩි වෙනකොට එක විදියක්, බර වාහනයක සෙනඟ අඩුවෙන් යනවනම් එක විදියක්. එයාට ඒක තේරුම් ගන්න වෙනවා. ආ දැන් මේ වාහනේ හොල්ලා ගන්නට පාරට දා ගන්න පළවෙනි ගියර් එක හොඳයි. නමුත් පළවෙනි ගියර් එක හොඟක් තෙල් පිච්චෙනවා. ඒ නිසා හැකි ඉක්මනට වාහනේ ඇද්දෙනකොට සෙකන්ඩ් එකට දානකොට මොනම ඉංජිනේරුවෙකුටවත් ටෙක්නිකල් ලැන්ග්වේජ් එකකින් කියන්න බෑ මෙන්න මෙතනදී සෙකන්ඩ් එකට දාන්න කියලා. ඒක බොක්කෙන්ම එන්න ඕන. ඇඟෙන්ම එන්න. අන්නේ ඇඟෙන්ම එන එක ඩ්‍රයිවර්ට තේරෙනවට තමයි ඉංජිනේරට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉංජිනේර්ස්ලා හරි අදක්ෂ රියදුරෝ. හැබැයි ඩිග්‍රී එකෙන් නම් ඒගොල්ලන් දැනුම හොඟක් තියෙනවා. හැබැයි ඩ්‍රයිවර්ට වගේ නෙමෙයි. ඒ නිසා භාවනා කර කර යනකොට මේ විතක්කය පාවිච්චි කළේ නිින්ද කඩා ගන්නයි. දැන් නිින්ද නැතුව අරමුණේ හිත හිටිනවා නම් විතක්කේ නැති වුණත් කමක් නැහැ. සතිය තියෙනවා නම් සමාධිය තියෙනවා නම් යන්න ඕනේ. ඒත් තාම ਵਿਚාරේ තියෙනවා. හොඳට දන්නවා Taman. සතිය කැඩලා නැහැ, සමාධිය කැඩලා නැහැ කියලා අන්න එතනදී භාවනා ඉදිරියට ගෙනියනද අත්වැරදි වැරදි හරහමයි එකම ක්‍රමය. දැන් මෙතෙක් වෙලා විතක්කේ යොදවන්නත් උනන්දු කරලා බණ කියනවා. ඒක ඉදිලා හැලෙන වෙලාවදී ඒක අතාරින්නත් ඒහා සමානව බණක් කියනවා. විතක්කේ යෙදවීම සඳහා නැවත නැවතත් මෙනෙහි කරමින් අරමුණත් එක්ක ආදකම් පැවැත්වීමට කරන මේ කෘත්‍ය අපි චේතනාපූර්වක කරනවා නම් මෙහෙවීමක් සහිතව සචේතනිකව සසංකාරිකව කරනවා නම් චේතනාව අවශ්‍ය නැතුව හැලෙන වෙලාවේදී ඒක අසංස්කාරිකව චේතනාවකින් තොරවම මේ දේ සිද්ධ වෙනකොට මේක ඇත්තටම යෝගාවචරයක් කරන දෙයක්ද යෝගාවචර සිද්ධ වෙන දෙයක්ද කියන ප්‍රශ්නේ මතුවේ. මේකට ලේසිම උත්තරේ තමයි ඒක වෙන්න දීලා නිකන් ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ නැත්නම් යමක් නොකර සිටීමයි කරන්න තියෙන්නේ. අරමුණ හොඳට දැපෙන දමා ගත්තට පස්සේ කී කරුණාට පස්සේ අරමුණ සාන්ත වේගන යනවනම් ඒක නැවත උළුප උළුප ගන්න අයියෙන් මෙනෙහි කරලා හෝ අයියෙන් හුස්ම අරගෙන හෝ නැගිටලා යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ ශාන්ත වෙනකොට හේමම භවනාට යන්න ඇරලා තමයි හිමීට මෙනෙහි කිරීම නැතර කරනවා. හරියට බබෙක් නලවන අම්මා බබා නිින්ද යාගෙන එනකොට හුරතලේ මේ නැලවිලි කවිය අඩු කරන්න ASCII. බබා දඟලන වෙලාව නම් අයියෙන් කකුල් දෙක හොලවලා පද්ද පද්ද තොටිල්ල පද්ද පද්ද අයියෙන් නැලවිලි කවි කියනවා. ඔබට නිින්දාවගෙන එනකොට ඒ කම්පන චංචල අඩු කරලා ඒ ගානට මේක කියලා ඉන්දට yaadena කටයුතු කරනවා වගේ මේ සචේතනික අචේතනික ભેදයක් පරියන්ගේ පළවෙනි විනාඩි 5 ඇතුළත යෝගාවචරයට කරන්න වෙන විශේෂම දක්ෂ යෝගාවචරය. අදක්ෂ යෝගාවචරයට 45ක් 50ක් ගියාට පස්සේ මේක සිද්ධ වෙනවා. පිටක්ක යොදවලා අරමුණ කීකරු කරගත්තට පස්සේ කීකරුක මේ සත්‍ය සමාධිය වැඩනකොට එහිමීට විතක්කය හැලෙනවා. අන්නේ වෙලාව දැනගෙන එහෙමම හැලෙන්න ඇරලා භාවනාවට භාවනා ආර යන්න වෙනවා. හරියට විනිශ්චය ගත්තොත් යෝගාවචරයයි අවශ්‍ය වෙලාවේදී මේ විනිශ්චය ගත්තොත් කාට තේරෙන පටන් අර ගන්නවා නිකන් ආශාන්තරව පොටපයිලට් ඉඳන්ම වගේ යම් ප්‍රමාණයකට උසට යනකම් පයිලට් එක කරන අනිවාර්යයෙන්ම දෙන්නෙම නැහැ ඕටෝ පයිලට් එකකට. යන්ත්‍රයට පාවිච්චි කරන දෙන්නේ නැහැ ඒ පයිලට් කරන්න බෑ. මම ඉඳලා පයිලට් ගෙන් අහනකොට යාගේ මීටර් 100ක් උඩට ආසන්තර උස්සනකම් කවදාකවත් යන්ත්‍රයට දෙන්නේ නැහැ. 100න් පස්සේ කැමැතිනම් යන්ත්‍රයට එන්න පුළුවන්. හැබැයි ඒත් හොඳට යන්ත්‍ර දිහා බලාගෙන ඉන්න පයිලට් ඉඳගෙන ඉන්න ඕනේ ආසනෙ. අනිත් වගේ මේ යෝගාවචරයා මේ විතක්කය මෙතෙන් දෙනකම් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ වැඩේ යන බව දැනගෙන විචක්කේ සඳහා හිත මෙහෙවීම, චේතනා කිරීම, ප්‍රාර්ථනා කිරීම, අදිස්ථාන කිරීම නැතුව යන්න ඕනේ කියන මේ කාරණාව මේ සම්මා වාචාවල බොහොම ගැඹුරෙන් නියම සම්මා වාචාව තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා සරුවචනාංශයේ මේක මහා චත්තාරීස සූත්‍රයේ වචන වලට දාන්නේ නැත්නම් සරුවචන දේශනාවට ශ්‍රීමුක දේශනාවට දාන්නේ කතමෝච බික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග මහන්නේ මේ සම්මා වාචාවල ඇත්තම ගැඹුර ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තරයට පාර වෙන්න ආන්නා වූ සම්මා වාචාව කුමක්ද යත් නැත්නම් ඒකට හඳුනා දීම කරලා යෝකෝ භික්කවේ ආර්ය චිත්තස්ස එන ආර්ය භාවයටපත් වෙච්ච හිතක් එහෙම නැත්නම් මේ ලෞකික කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීණා විතක්ක නැති ආර්ය චිත්තස ආර්ය භාවයට එස එසවිච්ච උසස් වෙච්ච හිත ඇති කෙනාට ඊට අනාසව චිත්තස්ස ආශ්‍රව ධර්මයන්ගෙන් එහෙම නැත්නම් හීන නූල් වලින් මෙහෙවන හිතක් නැතුව ඇත්ත ඇති හැටියෙන් දක ගන්න හිතක සේයාව තියෙනවා නම් ඒ වගේම අරිය මග්ග සමන්ගිනෝ දැන් ආර්ය මාර්ගයට යාදෙන ආර්ය මාර්ගයට සම්පාත වෙන හිතක් එන මෙතෙක්කල් ජීවිතේ පවත්තපු තර්ක හිතක් නෙවෙයි 아무තු ආර්ය මාර්ගයට යාදෙන ඒ අනුව සමලංකృత වූ ඒ හිත ඇති කෙනාට අරිය මග්ගම් භාවයේතෝ මට ඇත්තටම මේ ජීවිතයේ නියම වශයෙන්ම සම්මා වාචාව අඩියෙන්ම ඇති කරගන්න ඕනේ මට නිවන් දකින්න ඕනේ කියලා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් නිවන් දැකීමට කටයුතු කරන යෝගාවචරය. තාම ආර්ය වෙලා නැහැ. නමුත් ආර්ය වෙන්න දැන් අද්දරට එළඹී පෙළඹී වාසය කරන හිතක් මේ වචන හතරෙන් විස්තර කළේ සරුවචනසේ සඳහන් කළා තියෙනවා චතුහිපි වචී දුත්තරිතේහි මේ හතරාකාර වූ වචී දුත්තරිතේ බොරුව කේලම හිස් වචනාත පරස වචන කියන මේ හතරාකාර වූ වචී දුත්තරිති ආරති විරති වේරමණී නැත්නම් ආරති විරති පටිවිරති වේරමණී කියලා කියනවා ඒකට කැමැත්ත අතහැරලා දානවා මොකටද කැමැත්ත අතහැරලා දාන්නේ මේ හතරාකාරෝ වචී දුස්සත්ත යටින් තියෙන හිතක්කේට විරති විරමණය කරනවා පටිවිරති ආස්පසින් අයින් කරනවා වේරමණී වෙන් වෙන්න වාසය කරන්න හම්බ වෙනවා හොඳයි කියලා තීන්දුව කරනවා හොඳට භාවනා යාගෙන එනකොට එළවෙලව මෙනෙහි කරන්න යන්නේ නැහැ මෙනෙහි කරලා කීකරු කරගත්ත ඊට විතක්කේ හිමීට අයින් කරනවා. ටික වෙලා කනට ਵਿਚාරයත් අයින් වෙනවා. මේක සමතේදී බොහොම ලස්සනට කියනවා ප්‍රථම ධානයේ සඳහා විතක්ක විචාර පීචසුක ඒකග්ගතා සහිත ප්‍රථම ධානයේ සමවැදිලා ඒ යෝගාවචරයේ ධාන සුඛය ධාන වශ්‍ය පැය පන්නලා හිටියට පස්සේ අරමුණට ධානෙට අර්පණාවට හිත සමවදිනකොට හොඳට ඒකේ මිහිරියාවක් තේරුම් ගන්න නීවරණ නැහැ. කෙලෙසිලා නැහැ. හිත කටකෝලක් අස්සේ අන්ධකාරය ගිය මිනිහෙක් එල්ලිලියකට ගියා වගේ එළියක් දැනෙනවා. නමුත් ඒක පැය පැය කහමාර පන්නකොට තේරෙනවා ධාන හිත වුණත් මේ විතක්ක ਵਿਚාර දෙක මහා කරදරයක්. ඒ දෙවෙනි ධානය සඳහා අදිස්ථාන කරන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතානම් වූ ප්‍රණීත ධානාංගෙන් සහිතෝ දෙවෙනි ධානය ලැබේවා කිනොට විතක්ක ਵਿਚාර දෙක අයින් කරනවා. ඒක ඉවත් දානවා. ඇත්තටම පළවෙනි ධ්‍යානෙට යන්න ගොඩක්ම උදව් කෙරුවේ විතක්ක ਵਿਚාර දෙක. නමුත් දෙවෙනි ධ්‍යානෙට යනකොට මේ දෙක හලනවා. ඒක හරියට ඔය ඇපලෝ 11 12 13 වගේ රොකට් යනකොට ඒක පොළවෙන් උස්සන්න උදව් කරපේ සැටර්න් 1 2 3 කියන රොකට් තුනම ගිනි අරගෙන හැලෙන්න ඕනේ. කක්ෂගත වෙන්න. ඔය යන්නෙම කනවරල් තුඩුවෙන් ප්‍රතික්ෂා කරට හරවලා ඒ ආමත්ම වේගෙන් දැවිලා ඒ කොටස් කිනිගෙන වැටෙන්න ඕනේ ඉහළට යන ශටල් එක උඩට යන. අනිත් වගේ යෝගාවචරයාගේ මේ කෙලස් වලින් ගලවලා හිත අරමුණට හේතු කරගන්න ගොඩක් විතක්ක අවශ්‍යයි. නමුත් ටික වෙලාවකින් විතක්ක හැලෙන්න ගන්නවා. විචාරය හැලෙන්න පටන් අර ගන්නවා. ඒකට අනිත්‍යං දුක්ඛං අනත්තං කියන්න යන්නත් එපා. අසුභ බලන්න යන්නත් එපා. බුද්ධානුසුති කරන්න යන්නත් එපා. මෛත්‍රී කරන්න යන්නත් එපා. හැම එකකින්ම කරන්නේ ආය විතක්කේ ගෙනත් දාන එක. යන භාවනාව දිහා මෙහෙම බලාගෙන ඉන්න පුළුවන්. යමක් නොකර සිටීමමයි මෙතන කියන්න වෙන්නේ. ඒකෙන් සම්මා කම්මන්තය සිද්ධ වෙනවා, සම්මා වාචාව සිද්ධ වෙනවා, සම්මා ආජීවය සිද්ධ වෙනවා. මෙතෙත් එනකන් කැස කවලා, Java කවලා විතක්කේ හරහා ඔසවාගත්ත මේ දේ කක්ෂයෙන් පිට පැනනට පස්සේ ඒක ඒක විසින් ගෙනියන්න ගන්නවා. අන්න එතෙන්දී ඇඟිලි ගහන්න යන්න එපා. මෙන්න මෙතනදී තමයි යෝගාවචරය මේ අසංස්කාරික සසංකාරික ભેදය සසංකාරිකෝ භාවනාව හැම පර්යංකේදී මුලදී කසකවන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ පාඩක. ඒක ලියලා යම් කිසි තැනකට ආවට පස්සේ තමයි තියෙනවා දැන් භාවනා විශ්ින් භාවනා ගැම්ම ගන්න හදනකොට ඒ සංස්කාර, ඒ චේතනා, ඒ ප්‍රනිදි, ඒ ප්‍රාර්ථනා, ඒ අභිමතාර්ථ සියල්ලම අතහැරලා වෙන දෙයකට ඉඩ දෙනකොට විශාල දාන ප්‍රතිපදාව සිදු වෙනවා. ඒකට කියන්නේ ආරති, විරති, පටිවිරති, වේරමණී කියලා. ඉතින් මේකට කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම පින්කම. මොකද්ද? යමක් නොකර සිටීම. ඕක තමයි අපිට බැරි අන්තිමම බැරි දෙය. ඒ නිසා විපස්සනා අමාරුයි කියන්නේ. ඒ මොකද ඒ ගායේ හින්දා. කඩි ගායේ හින්දා නිකන් ඉන්න බැරිකම නිසා වෙන මොකක්වත් නිසා. ඉතින් මේක කිව්වහම ඉතින් මේ රිදවන්න කියනවා ගහන්න බනින්න කියනවා කියලා මොකද පින් කරුණා කියලා විශාල අදහසක් ඉන්නේ මේ කෙරුවාව මතක තියාගන්න අපිත් හරි කෙරුමු. කාර්ය කෝරාලා ඔක්කොමලා. හැබැයි කාර්යය කීත නතර කරපන් කියපු දවසේ අර ගෙනාපු ගැම්ම කොච්චර ඇබ්බැහියද කියනවනම් අතහරින වෙලාවදී මේ විතක්කය මේ ਵਿਚාරය ආරති විරති පටිවිරති වේරමණී කියන තැනදී අපි කවදාකවත් මේක අතාරින්නේ බදාලා අල්ලගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? එක්කෝ මෙනෙහි කරන්න පටන් ගන්නවා. එනතන හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා. එහෙම නැත්නම් හිතෝ නික්කන් ඉන්නේ කෝ කමන්නේ බුද්ධ ආංශෝති ටිකක් කරුවා මොකද වෙන්නේ කියලා අරන් අරන් අරන් අරන් අරන් අරන් කරන් කියලා ඒක පටන් ගන්නවා. ඒ නැත්නම් අනිත්‍යං දුක්ඛං නැත්නම් පටන් ගන්නවා. මේ නැත්නම් අසුබ බලනවා. මේ සෑම දෙයකින්ම වෙන්නේ හැට කුණක් වටන වගේ අර ලස්සනට සිද්ධ වෙන්න හදන විතක්කයේ නැතිකම විතක්කේ අභාවය විතක්කේ විරමණය සඳහා කළ යුතු පුහුණුව වෙනුවට අපි චාරිත්‍රයට බුලත් කන්නා වගේ චුයින්ගම් හපනවා වගේ බීඩි බොන්නා වගේ මොනවා හරි කීකියා ඉන්නවා. මේ කියන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒ කියන්නේ මේ යමක් අපි කළ යුතුමයි නිවන් දකින්නකන් තටමන්න ඕනේ අමුඩ ගහන්න ඕනේ කියලා වැඩ. වේරමණිය වචම්මා වාචා වශයෙන් බරු නොකීම හොඳයි. ඒක නතර කරලා වාචාවට යටින් තියෙන සංඛාර වශයෙන් තියෙන විතක්ක ਵਿਚාර දෙකේදී යෙදී යුතු විතක්කේ යෙදෙන වෙලාවදී යොදන්න ඕනේ. නොබෝ වෙලාවකින් කෘත්‍ය සම්පාදනය කරලා පස්සේ ගිනිගෙන හැලෙනවා. අන්නේ හැලෙන වෙලාවේදී කිසිම ප්‍රේමයක් නැතුව ඒකේ කෘත්‍ය සමානයි ඒකට යන්න හරිනේ කියනකොට ඒක හොඳට ආදේශ කරන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ කියන්නේ ආර්ය හිතකින් ආර්ය මාර්ගයට තුරු දෙන ආකාරයට ලෝකෝත්තර පැත්තට තල්ලුවක් විදිහට මෙතෙක් උදව් වෙච්ච විතක්කය අරති විරති පටිවිරති වේරමණී කියලා හැලෙන වෙලාවදී දිහා බලන් ඉන්නවනම් ඒක අපේ වචනෙන් කියන්නේ යමක් නොකර සිටීම තමයි. මේ ප්‍රශ්නේ මෙතනදී කියන මේ අසංකාරික සසංකාරික ભેදේ කෙලින්ම මහා තුල්ල වේදල්ල සූත්‍රයේදී විසාක උපාසකතුමා අහනවා ධම්මදින රහතරින්නාංශගෙන් මේ බුදුරජාන් වහන්සේ උගන්වන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංස්කාරයක්ද සංකතෝති උදා වූ අසංකතෝති අසංකතයක්ද කියලා. ඒ කියන්නේ සකස් කරන ලද්දක්ද ආයාසයෙන් කළ යුත්තක්ද මෙහෙවීමෙන් කළ යුත්තක්ද එහෙම නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙන දෙයක්ද කියලා. ඉතින්දී ධම්මදින තෙරිනාංශ කියනවා ඒ කාන්තේම ආයාසයෙන් කළ යුත්තක් කියලා සංකතයක් කියනවා. ඒ නිසා යම් තාක් දුරට මෙනෙහි කිරීම කරනවා නම් යම් තාක් දුරට මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන ඒ තාක් ඒක සංකතයක් තමයි. ඒ සංකතේ කෘත්‍යය හමාර වෙච්ච ගමන් ඒක අසංකතයකට වැටෙනවා. අන්න එතනදී ඒ බව තේරුම් ගන්න මේ අසංකතේ සමාදන් වෙන එක. අරිය මග්ග අරිය චිත්තස සමංගිනෝ ඒ සමාදන් වුණේ නැත්නම් කවදාකවත් Tamanට ලෝකෝත්තර පැත්තට යන්න බෑ. එතනදී අතහැරීමක් වෙනවා. ඒ අතහැරීම කරන දෙයක් නම් නෙවෙයි කරන දෙයක්. ඒ කරන දෙයට අනුග්‍රහ කිරීම, ඒ කරන දෙයට අනුගමන් කිරීම තමයි යෝගාවචරයේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාවේ කීපවතක් වරද්දලා ටික ටික ටික ටික කරන්නේ. ඉතින් ඒක නිසා පරියන්කේදී යම් ගම් වෙලාවක Tamanට මූල කර්මස්ථානත් එක්ක හොඳට යාළු වෙලා මොනට මොන දාලා සමාදන් වෙලා ඉන්න පුළුවන් නම් එimhe ඉන්න වෙලාවේදී මූල කර්මස්ථානයේ විපරිණාමය තමයි තේරෙන පටන් ගන්නවා නෝ ගොරෝසු වෙලා ඉඳලා සියුම් වුණා සියුම්ලා අතිසූක්ෂම වුණා ආනේ වෙලාවේදී මේ මෙනෙහි කිරීම ලේබල් කිරීම හැලුණාත් මූල කර්මස්ථානයේ සංඥා නැති වෙලා ගියත් අරමුණු කරගන්න බැරුව ගියත් තමන් ළඟ සතිය තියෙනවා නේද කියන එක දැක ගන්න පුළුවන්. මට මේ ගෙන අප සමාජයේ තාම තියෙනව නේද කියලා දැක ගන්න පුළුවන් නම් මෙනේද කිරීමකින් තොර වුණාත් අරමුණ නොපෙනුණාත් සංඥාව නැති වුණත් ඒක ඒ සති ධාරාව දිගට පවත්නවා කියන එක සාමාන්‍ය සතියෙන් කරන්න බෑ. අරමුණු දක්මින් මේ සංඥා දක්මින් යන සතියට වැඩි ඉතාම උත්කෘෂ්ඨ සතියක් ඕනේ අරමුණ ගෙවුනට පස්සේ සංඥා නැති වුණත් නිමිති කරගන්න බැරි වුණත් ඉදිරියට යන ඒ සතිය මේක සතියේ විපරිණාමය ඉතින් මේක මම හිතන්නේ ලෞකික විෂයන් කිසිම තැනක අපිට උගන්වනවා කියලා. ඇත්තටම අදාළක් නැහැ. ලෞකික විෂය තියෙන්නේ ඔය ලෞකික පැත්තේ එහෙම නැත්නම් විිත ධම්ම වේදිනී වශයෙන් ලබන භෞතික සම්පත්‍ය පැත්තේ විතරයි. ඒක ඉක්මෝල යනවා නම් මෙන්න මේ විදිහට සතිය වඩාගෙන යනකොට භාවනා වීම භාවනා කරගෙන යන තැනට එනකොට මේක එක සැරේ නම් පළවෙනි සැරේ නම් කවුරක්වත් කරන්න බෑ. කරගෙන කරගෙන යනකොට ඉන්දින්ද තේරුම් ගන්නවා. හරියට බයිසිකල් එක හොඳට පුරුදු වුණාට පස්සේ ඒක අතක් අතහැරලා යනවා. අත් දෙක මත හැරලා යනවා වගේ නිමිත්තක් නැති වුණත්, අරමුණ නැති වුණත්, සංඥාවක් දැනගන්න බැරි වුණත් තමන් ගෙනාවු සති ධාරාව තියෙනවා සමාධි ධාරාව තියෙනවා ආයමනේ කරන්න නැතුව ආය ආයස හුස්ම කරන්න නැතුව එකට යන්න ඉඩ දුන්නොත් ඒක ලොකු විවේකයක් වෙනවා ඒක ලොකු විස්රාමයක් වෙනවා ඒකට ලොකු හුදකලා බවක් හිතට එන්න පටන් ගන්නවා මේකට කියනවා සාසනික සම්පත්තියක් කියලා හරි පිරිච්චකමක් Taman දෙන්න පටන් ගන්නවා කිසිම වෑයමකින් තොරව සම්පූර්ණ බිස්නස් එකේ ලාභ විතරක් Taman හම්බ වෙන වෙලාව කිසිම ආයෝජනයක් මොකක්වත්ම නැහැ 100%ක්ම ප්‍රතිලාභ පමණයි කියන්නේ. මෙන්න මෙතනදී මේ සම්මා වාචාහාරා මේක විස්තර කරාට හැම දස පාරමිතාවක්ම පිරේ. ඒ මොකද මොනවා කරත් මේ ලෝකේ කරන්න තියෙන අකුසල් විතරයි. එම් කියනකොට ටිකක් වාදමුඛයකට යන්න වගේ තේරෙයි. නමුත් අපිට කියන්න පුළුවන් මෙහෙම අරුවච්ච වචනේ චේතනාම්බිකවේ කම්මං වදා. කිසිම දෙයක් අපිට කරන්න බෑ චේතනාව නැතුව හැම කරන චේතනාවකම කර්ම රැස් වෙනවා. කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් හැබැයි දෙකම තියෙනකන් සංසාරයෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා සංසාරේ ගැලවීම යම් තැනක වෙන්නේ කර්ම රැස් වීම නතර වෙච්ච දවසේ අන්තං වැඩියට පටන් ගන්නවා. ඒ කියන්නේ මාර්ගයට පිවිසනවා. කර්ම රැස් වීම නතර වුණා කියලා කියන්නේ චේතනා නතර වුණා. චේතනා නතර වුණා කියන්නේ මට නිවන් ලැබේවා, මට ධ්‍යාන ලැබේවා, මට මං ඉන්නේ කොතනද කියලා මට දැනගන්න ලැබේවා. මට අභිඥා ලැබේවා මේ සෑම දෙයකම තියෙන්නේ අර කෙලස්ම තමයි. කෙලස් වල මායාවක්ම තමයි. එහෙම නැත්නම් තණ්හාවක්ම තමයි. මාන්නයක්ම තමයි. නිත්‍යක්ම තමයි. ඒ නිසා මේ විතක්කේ නතර වෙන වෙලාවේදී යෝගාවචර එක පැත්තකින් කරන්නේ මොකද්ද? අලුතින් චේතනාවක් පහළ කරන්නේ අලුතෙන් කර්ම රැස් කිරීමේදී බය නිසා. හැබැයි ගත්ත ගැම්මේ සතිය, ගත්ත ගැම්මේ සමාධිය හේමම යණ්ඩාවි. එතනදී තමයි මේ අසංකා සසංකාරිකව ආපු ගමන අසංකාරික පැත්තට වැටෙන්නේ. ඒක නිකමට හරි හීනමානයක් හෝ අදිමානයක් තියෙන මනසකට කවදාවත් කරන්න බෑ. දුස්සීලියෙකුට කවදාකවත් කරන්න බෑ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කවදාකවත් කරන්න බෑ. ඒ නිසා මෙතෙන්දී භයානක පරීක්ෂණයක් කරනවා. තමන්ගේ සීලය හොඳට තියෙනවද? තමන් ළඟ සද්ධාව තියනවාද? තමන්ගේ මනස අධිමානයට අවමානයට ලක් වෙන්නේ නැතුව සෞඛ්‍ය සම්පන්නද? කාය සෞඛ්‍ය සම්පන්නද? අන්නේ වීර වීරත්වයක් ඇති කෙනෙකුට විතරයි ඒ අචේතනිකව අසංස්කාරිකව අදිෂ්ඨාන නැතුව ප්‍රාර්ථනා නැතිව මේ ගමන යන්න පුළුවන්. ඒ ඒ ප්‍රාර්ථනා අදිෂ්ඨාන අබිනිරෝපණ නැති වෙනකොට අරමුණේ නිමිති නැති වෙනවා. අරමුණු කරගන්න බැරි වෙනවා. අරමුණේ සංඥා ගෙවෙන්න පටන් ගන්නවා. යෝගාවචරයට මේ ඇතුළ පිට ભેදේ නැතිලා යනවා. හොඳ නරක ભેදේ නැතිලා යනවා. සාධාරණ සාධාරණ ભેදේ නැතිලා යනවා. ඉතින් මෙන්න මේ පරිවර්තනය හරියට රොකට් එකක් මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ ඉඳලා ගුරුත්වාකර්ෂණ නැති කක්ෂගත වුණා වගේ ඒ ශේෂ්ත්‍රයකට ගියාට පස්සේ මේ පොළවේ තියෙන විදිහට වැඩ කරන්න බෑ. බඩුවක් තිබ්බම මේ හිතින් නෑ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ අජටවකාශ ගාමීන්ට කෑම කාලා හැන්දරීම තියන්න බෑ මොකද හැන්ද පාවෙන. තියන්න පුළුවන් ඉන්නේ කාණ්ඩම් කෑල්ලකට හේතු කරොත් විතරයි. කෑම ටිකක් මෙහෙම කන්න බෑ ඔක්කොම විසිරෙනවා. ඒක නිසා ටූත් පේස්ට් එක වගේ තියන්න මිඩි කැවුවොත් විතරක් ඇතුළට යනවා. නිසා සම්පූර්ණ පුහුණුවක් කරන්න වෙනවා. මේ ගුරුත්වාකර්ෂණ යටතේ ඉන්න කෙනා ගුරුත්වාකර්ෂණ නැත්නම් ගියාට පස්සේ මේ වෙන අවුල නැතර කරනවා. නමුත් මේක ඇතුලේ කවදාකවත් ගුරුත්වාකර්ෂණ නැති සංගක් තරම්වත් ඉඩක් හොයන්න බෑ. අන්න ඒ වගේ තමයි සර්වචනන්ද මේ සම්පූර්ණ පෘථග්ජන හිතේ සම්පූර්ණ තණ්හාමාන දිටි තියෙන තැනක අරමුණක් අල්ලගිලා අරමුණ සම්පූර්ණ ගෙවෙන්න ඇරලා. අන්න ඒ ගෙවෙන වෙලාවේදී මේ කටයුත්ත නිසිනින්දේ වෙන්න දීමේ කාමයට තියෙන ගුරුත්වාකර්ෂණය මාන්නයට තියෙන ගුරුත්වාකර්ෂණය මම ආයෙත් තියෙන ගුරුත්වාකර්ෂණය හැලෙන්නවා. ඉතින් ඒකකොට උඟ දෙනේ සහලවනවා. උඟ දෙනෙක් වෙවුලන්න පටන් ගන්නවා. ගැහෙන්න පටන් ගන්නවා. ශරීරයෙන් සහ හිතෙන් හිතාපු නැති જાති සංඥා පිටත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මරණීය චේතනාවක් එන්නේ. මරණීය බයක් එන්නේ නැහැ. නොදැරිය හැකි එකක් එන්නේ නැහැ. හැබැයි අරුම දේවල් වෙනවා. අන්න මේ වෙලාවේදී කය තියෙන්නේ තිබීවා ජීවිතේ තියෙන්නේ තිබීවා මේ විපරිණාමය මේ චේතනා සහිත ලෝකේ ඉඳලා චේතනා නැති ලෝකෙට කර්ම රැස් වෙන තැන ඉඳලා අනිවාර්යයෙන්ම කර්ම රැස් කරන තැනක ඉඳලා කර්ම රැස් නොකෙන තැනකට මේ යන ගමන හැම පරියන්කේදීම සිද්ධ වෙනවනම් සමහරට පරියන්කේදී හතරටව තව කරන්න පුළුවන් එතකොට මේ යෝගාවචරයා ඒ ගුරුත්වාකර්ෂණය නැති නිකන් තණ්හාමාන දිතුලින් බැඳෙන්නේ නැති සහ තණ්හාමාන දිතු බැඳීම් සහිත කියන මේ දෙක විතක්කේ ඇති විතක්කේ නැති මානසිකාරය ඇති මානසිකාරය නැති චේතනාව ඇති චේතනාව නැති සංස්කාර ඇති සංස්කාර නැති සංඥා ඇති සංඥා නැති රූප ඇති රූප නැති වේදන ඇති වේදන නැති මහ පුදුමාකාර මේ පැත්තට මේ පැත්තට එන්න යන්න පටන් ගන්නවා ඒක යෝග ජීවිතේ තාමත් වැදගත් සංදිස්ථානයක් ඒ සංදිස්ථානයෙන් විශ්වසනීය බව ඇති කරගත්තොත් මේ මේ වගේ දෙකට දෙතාවර තත්යකට පුහුණුව නොලබ කවදාකවත් එහා පැත්තට යන්න බෑයි කියලා ඒ යෝගාවචරය එතනින් පටන් අර ගන්නවා මේ ලෝකෝත්තර හිතක ස්වභාවය මොකක්ද නිවනේ ස්වභාවය කොහොමද විවේකයෙන් ස්වභාවය කොහොමද විස්රාමයේ ස්වභාවය කොහොමද හුදේකලාවීමේ ස්වභාවය කොහොමද කියලා යම් වෙලාවක චිත්ත ප්‍රවෘත්තියේ චේතනාවක් නැත්තම් ඒ හිතට මම ආයනේ හිතවන්න බෑ. ඒ හිතේ මාන්නේ හිතින්නේ නැහැ. ඒ හිතේ ආසාව හිතින්නේ නැහැ. එතකොට ඒ හිත කම්මැලියි. එතකොට ඒ හිත නීරසයි. එතකොට ඒ හිත ඒකාකාරී. එතකොට ඒ හිත බය වෙන සුළුයි. අසරණ වෙන සුළුයි. ඉන්න තියෙන තැන තේරෙන්නේ නැහැ. කාලය කියන එක නොතේරී යනවා. දේශය කියන එක නොතේරී යනවා. නමුත් වෙන්නේ ආපහු එනවා. ආපහු නැති වෙනවා. ආපහු වෙනවා. ආන්න මේ කටහිත සිද්ධ වෙනකොට තමයි ඒ පුද්ගලයා තේරුම් අරගන්නේ කරන තාක් චේතනා පහල කරන තාක් සෑම චේතනාවක්ම අනිත්‍ය දුකට හිතිනවා කියන්නේ. මේ චේතනා හා සමාන සංඛාර කියන වචනේ ඒක අභිධර්මෙත් උගන්වනවා අටුවාවත් පිළිගන්නවා. සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක මේ ඔක්කොමලා දානවා. සබ්බේ සංඛාරා අනිච්චා කියන එකත් මේ ඔක්කොමලා දානවා. මේ සංස්කාර කියන චේතනා කියන පොඩි බීජගණිත මේ සමීකරණේ ලංකේතරවත හැම චේතනාවක්ම අනිත්‍යයි හැම චේතනාවක්ම දුකයි. ඉතින් අපි දවසක් ඇතුළත මේ වචීව පමණක් නෙවෙයි කාය සංස්කාර දිගේ මනෝ සංස්කාර දිගේ නැත්නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පැත්තෙන් කොච්චරක්නම් චේතනා පහල කරනවද කොයි චිත්තක්ෂණයද අපි චේතන නැතුව ඉන්නේ කවදද මේක අපේ මේ account balance වෙන්නේ කවදද මේ පොත් ලැබීමක් කරන්නේ ඉතින් ඒකට මහා බයක් හිතෙනවා මහා විශාල සාගරයක අපි මේ දම් වැටිලා දම්බි ගහනවා කිලෝරක් හොයාගන්න බැරි පරතරක් නැතන කවුරු. ඒතර බුදුරජාණන් පුංචි දිවයිනක් වල පෙන්නවා මම දැන් මෙතන ඉන්න තැන චේතන නැහැ. ආස්වාසේ ආස්වාසේ බව දන්න තැන චේතන නැහැ. ප්‍රසවාසේ ප්‍රසවාසේ බව දන්න තැන චේතන නැහැ. හැබැයි ඒක පුහුණුවකින් ගන්න ඕනේ. අන්තිමට ආස්වාද ප්‍රසවාසයේ දෙකමත් ගෙවිලා ගිලා කලබල වෙන්නේ නැති තැනක ඊටදී හුඟක් මහත්පසින් වෙනස් චේතන නැතනකට යන්න පුළුවන්. එතන ඉඳලා ගමනක් පටන් ගන්නවා. මෙතන මාර්ගයට වැටෙනවා. ඉතලා මධ්‍යම ප්‍රතිපදාට වැටෙනවා. නිසා යෝගාවචරයා මේ දෙයට ලෑස්ති නම් ඒ ලෑස්තිය මං හිතන්නේ ශ්‍රද්ධාවෙන් ගන්න පුළුවන් කියලා. මේ වගේ தත්වකටයි මම මේ භාවනා කර කර යන්නේ. ඊට පස්සේ මට මේ தත්වය આવොත් මං එදා සියල්ල අතහැරලා දාලා මේ චේතනා විරහිත தත්වයට යනවා කියන එක ශ්‍රද්ධාවෙන් නම් ගන්න බෑ. මොකද ශ්‍රද්ධා කියන්නේ බොහොම හැඟුම්බර දෙයක්. වීර්යයෙන් තටමන්නත් බෑ. වීර්ය කරන්න හැම තැනකම චේතන අවශ්‍යයි. සමාධියෙන් කරන්නත් බෑ. මොකද සමාධියේදී කල්පනා ශක්තිය ක්‍රියාත්මක කරන්න බෑ. ප්‍රඥාවෙන් කරන්නත් බෑ. මේක ප්‍රතිපදාවෙන් ගන්න සතිය පමණයි. ඒකටයි මේකටයි මේ දෙලොවටම අතරමැද පාලව බඳින්න තියෙන චෛතසිකේ සතිය පමණයි. අන්නේ සතියත් විපස්සනා බාරව යනකොට ඒ යෝගාවචර හරිම ඒ සෙල්ලක්කාරී ඒ ඒ රැඩිකල් වාදී තීන්දුවට යනවා. හොඳට පුළුවන් තරම් ආනාපානෙ බලලා ආනාපාන ඉවර වෙන තැන හොඳට බලන්න මෙතෙන්දී චේතනාමත්ව ඉන්න පුළුවන්. මේක පුහුණු කරාට පස්සේ යෝගාචර පුළුවන් ප්‍රස්වාසයේ ගෙවෙන තැන බලන්නලා ගෙවෙන ඉවර වෙන කම්ම බලලා චේතනාත්මකව කරබන ඉන්න පුළුවන්. ඊගා ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ප්‍රස්වාසයේ ගෙවෙන තැන ආශ්වාස ප්‍රශ්වාස දෙකම ගෙවෙන තැන කියන්නේ ලොකු පරීක්ෂණයක්. ඒකම ක්ෂුද්‍ර අවස්ථාව තමයි ප්‍රශ්වාසය ඉවර වෙන තැන. වම උස්සලා දකුණ තියන්න ඉස්සල්ලා. එක හිතවිල්ලක් ඉවර වෙලා අනෙක් හිතවිල්ල පහළ වෙන්න ඉස්සර වෙලා. එක සද්දයක් ඇවිල්ලා ඒ සද්ද ඊගාව සද්ද එන්න ඉස්සර වෙලා. එක වේදනාවක් ඇවිල්ලා ඊගාව වේදනාව වෙන්න ඉස්සර වෙලා හැම තැනකදීම මේ නිරුද්ධ වෙන තැන, ඡය වෙන තැන, වැය වෙන තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එතෙන් තමයි නිවන් දොරට තියෙන්නේ මෙන්න මෙතනදී චේතනා පහළ නොකර ඉන්න පුළුවන් නම්. මේක දිහා අන්ධයෙක් බලා ඉන්නා වගේ බලා ඉන්න පුළුවන් නම් බීරෙක් වගේ ඇහුණට මොකද බීරෙක් වගේ පුරුදු කරන්න පුළුවන් නම් සම්පූර්ණ ප්‍රඥා දිනුනට කතා කරගන්න බැරි මෝඩයෙක් එහෙම නැත්නම් ගොළුෙක් වගේ ඉන්න පුළුවන් නම් හැම ශරීර ශක්තිමත්යේදී කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් අඩු ගානේ මලමිණියක් වගේ මට මොනවත් කරගන්න බෑ මේක ගෙවෙනවා මෙන්න මේ මේ මේ නිරුද්ධ වෙන තැන මේ ක්ෂය වෙන තැන මේ වැය වෙන තැන නොසලී බලා සිටීමයි khයානුපස්සනාව කියන්නේ වයානුපස්සනාව කියන්නේ නිරෝධානුපස්සනාව කියන්නේ ශුන්‍යතානුපස්සනාව කියලා කියන්නේ අනත්තානුපස්සනාව කියලා කියන්නේ කියලා අර ගුරුසු දැන් මේක අල්ලගෙන හැමදේම ගෙවෙන තැන නිරුද්ධ වෙන තැන චේතනා පහළ නොකර තැනට යන්න ගියොත් ඒ මිනිස්සයා ලද්දා මුධා නිබ්බුතිම් බුඤ්ජමානා කියලා සරුවත්නාංශයේ කිය විදිහට නොමිලේ ලැබෙන මේ නිවන හැම හුස්මකම පිටිපස්සේ තියෙනවා. නමුත් වතුරේ වතුරට බහපු මිනිහා ඊගාට ආයාසයෙන් වතුරට ඇවිල්ලා හුස්මක් ගන්න වගේ අපිට පේන්නේ ප්‍රාණයේ තියෙන ඊගාට ගන්න හුස්ම කියලා. ඇත්තම නම් සංසාරේ තියෙන ඉතන තමයි. නමුත් නිවන තියෙන්නේ ගෙවිච්ච හුස්මේ අන්තිම නැත්තේ. ආස්වාසේ අන්තිම කෙලවර. නැත්නම් ආනාපානෙ ගෙවෙන අන්තිම කෙලවර. එතෙන්දි විතක්ක මට්ටමට වක්කා. මානසිකාර මට්ටමකට වක්කා. චේතනා මට්ටමකට වක්කා. මොනවත් නොකර ඉන්න කොච්චරනම් පුහුණු කරන්න වෙයිද? මොකද ජීවත් වෙන තාකල් අපි හැම වෙලාවෙම චේතනාවක් නැත්නම් නිකන් මට හරි පාළුයි ළමයෝ කියලා මොනවද දාගන්න. කම්මැලි කියලා පත්තරේ කියවන්න ගන්න. එතෙන් නව කතාවක් කියවනවා. නැත්නම් කාටවත් ටෙලිෆෝන් කරනවා. නැත්නම් ටෙලිවිෂන් එක දාගන්න. මොකද ඒ චේතන නැති ජීවිතේ හරි පාළුයි. එහෙම නැත්නම් කවන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා දඹදිව වන්දනා කරන්නේ. සුවන්වැලිසෑය 8 මාස ස්ථාන 18 මොනවද කියන්නේ අර? වන්දනාගමන් තියෙන මේ 18 මොනවද කියලා ඒ දවසට. රට වන්දනාව 12 මස්ථාන යනවා. ඒකල කියන විශාල පින්කක් අරගෙන ආවයි කියලා ගෙදර ගේනකොට කොන්ද රිදෙනවා ගෙනාවු පින් මල්ලේ ප්‍රමාණම වචී දුස්චරිත විතරක් කොච්චර කරලා තියෙනවද කියලා බැලුවා. මම එදා පැවිදිච්ච අලුතම මූලස්ථානයේ විශාල පින්කමක් තිබුණේ දවස්වල මේ පන්සිංහසක උපන්දින වෙනුවේ දවස් තුනක් එක දිගට පහන්පත්තු කරලා පූජා කරනවා. ඉතින් මේ නාමසු කෙනෙක් කිව්වා මේ මේක සාකාවක් මූලස්ථාන විශාල පින්කමක් කරනවා. ගිහිල්ලත් නැහනේ යන් කියලා. ඉතින් මං ආවේ නම් හැබැයි එළියට යන්න නොලැබේවා කියන අදහසෙන් කැලේට රිංගුවේ. ඒ ශාන්ති කියපු නිසා මම පහනපත්තු කරන වෙලාවේ ලොකු ශාන්තින් කිව්වා. අවසරයි ශාන්ති අසවල් කරන පින්කමක් තියෙනවා. අපේ මූලස්ථානේ මට යන්න අවසරද කියලා. නම කියලා ඒවා එහෙද කියලා ඒවා. ඔව් කිව්වා. අනේ නම අක්කර ගණන් පහන් පත්තු කරනවා කියන්නේ. දාස් ගණන් සෙනක ඉන්නවා කොහොමද යෝගාවචරයේ හිත බේරගන්නේ කියලා. නිසා මම මේ නමට හොඳ දෙයක් හොඳක් කියන්නේ. ওই නම කාමරය ඇතුළට ගිහිල්ලා එළියටම ඉන්න නැතුව දිග්ගටම දවස් තුන භාවනා කරලා ඒ පින්කම් කිරීමෙන් බලාපොරොත්තු වෙන ආශිර්වාදේ කරන්න ගියවා ඒ ඇත්තට. පේන්නේ නිකන් මේ ගමන බලක් ගන්න කියපු කතාවක් වගේ පේන්නේ. නමුත් මේ ගමන් වලින් මේ කතා වලින් මේ සිදුවෙන වචී දුස්චරිත මනෝ කාය දුස්චරිත එහෙම නැත්නම් ආජීවී සම්බන්ධයවත් එක බලනකොට Taman එක තැනක වාඩි වෙලා ඉඳීම කය හොල්ලන්නේ නැතුව වචනේ බින්දින් නැතුව දින දෙකක් සම්බල දෙන දෙයක් කාලා ආජීවයේ සම්පූර්ණ හංගන්නේ මට්ටමට දාගත්තට පස්සේ වෙන මොනම පිනක්වත් ඕන මේ පවු නොකර සිටීමම ඇති. ඒක නිසා මම අර කලින් කියපු සමීකරණය මම නැවත මතක් කරනවා. පව පින දෙකේ පව අතහැරලා පින තෝරන එක හරි වැරදි දෙකෙන් වැරදි අතහැරලා හරි ගන්න එක. එතන ඇවිල්ලා හොඳට පටල වුණාට පස්සේ මේ පින පැත්තට ගිහිල්ලා හරි පැත්තට ගිහිල්ලා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියන තැන ගියාට පස්සේ තේරෙනවා අදිෂ්ඨාන පූර්වකව පවුන කරගන්න පවුන කරන්න ගන්න තීන්දුව තමක් නොකර සිටීමට ගන්න තීන්දුවක්. ඒක පින් කිරීමට ගන්න තීන්දුවට දසදහස් ගුණයකින් හොඳයි. මේක හරුවත්තන සඳහන් කර තියෙන සබ්බ පාපස්ස ආකරණ. සිළු පාපයන්ගෙන් වෙන්වීමයි මිනිස්සෙක් විසින් කර හැකි උත්පන්න ශිෂ්ටාචාරය. ඒක භාවනාවේදී අපිට ඉතාමත්ම කොහොමද කියන්නේ? ඉතාමත්ම සූක්ෂම මට්ටමේ දැක දැක දන දන අද ගියා යන්න බැරිුණා. හෙට යනවා. හෙට ඊට පහුවෙන්ද ඊට ඉස්සරහට යනවා කිච්ච දෙමී දෙමීට යන්න පුළුවන් කිසියම් චේතනාවක් පහළ නොකර සංඥාවක් දැනෙන්නේ නැතුව අරමුණක් දැනෙන්නේ නැතුව නිමිත්තක් නැතුව ඉන්නා බව නැති බව දන්නේ නැතුව ප්‍රාර්ථනාවක් නැතුව හිතලා කරන දෙයක් නැතුව ඇතුළත පිටත කියලා වෙන් කරගන්න බැරුව වම දකුණ ආනාපාන කියලා වෙන් කරගන්න බැරුව සියල්ලම සමස්තයක්සේ දකින්න වේලාවක චේතනා විරෝධයෙන් ඉන්න පුළුවන් නම් ඒක දෙවෙනි වෙන්නේ නිවනට පමණයි හැබැයි එතෙන්දි නිින්දට ගියොත් ඒ ක්ෂණේ පන්න ගන්නවා. ඒ වෙලාවේදී යම් වෙලාවකට මට කියන්න අවසර දෙනවනම් ඒ හිස්තනට අවදි වෙන්න පුළුවන්. ඒකට අභිෂේක වෙන්න පුළුවන්. ඒකට নিমগ্ন වෙන්න පුළුවන්. ඒකට ගෙවදින්න පුළුවන් නම් ඒ මනසට තේරෙනවා manussත්වයේ අන්තිම ඉහළ තැනට ගියා කියලා. මනුස්ස මනසට යන්න පුළුවන් පරිණාමයේ ඉහළම තැනට ගියයි කියලා ඒක නිකන් මේ චිත්තක්ෂණ දෙකක් හිටවන්න බැරි තරම් බොහෝමත්ම උද්වේගකර අවස්ථාවක් පුරුදු කරනකොට පුරුදු කරනකොට ඒක අන්තිමට විනාඩි 2 3 4 5 6 දිගට යන්න පටන් ගන්නවා එතන තියෙන්නේ ආරති විරති පටිවිරති වේරමණය යමක් මොනම දෙයක්වත් කරන්න නැතුව ඉන්න ගියාම සියලු පින්කම් කිරීමෙන් ලැබෙන තියෙන පිරිච්ච ගතිය ඒ සම්පත්‍ති කරගතිය ඉන්න පටන් ගන්නවා ඉතින් මේක කවදා හරි අපි හිතමු යෝග ජීවිතේ කාට හරි මේක අහලා අපි මෙතෙක් කල් සෙල්ලම් කරුවා මේ සෙල්ලමක් කරලා බලමු කියලා මේක කරන්න ආසාවක් හිතිලා භාවනාදී එක දවසක අත්දැක්කයි කියලා සවල්ෙදී හොඳට දැක දැක දැක දැක අත්දැක්කයි කියලා අන්නේ ඒක බහම විශාල හැබැයි වෙනසක් ඇති කරනවා. හැබැයි ඒකට නැවත නැවත යන්න දන්නෙත් නැහැ, බහුලීගත කරන්න දන්නෙත් නැහැ. අන්න එහෙම වුණාට පස්සේ යෝගාවචරයා යම් ආකාරයකට මිච්ඡා වාචා පහනාය සම්මා වාචාය උපසම්පදාය වායමති සාස්ස හෝති සම්මා වායාමෝ කියලා සරුවත් අංශය සඳහන් කරනවා. මේ වැරදි වචනේ අයින් කිරීමටත් සම්මා වාචයට එළඹ වාසය කිරීමටත් මේ යෝගාවචරය උත්සාහයක් ගන්නවා නම් මිච්ඡා වාචා පහනාය කියලා කියන කතා නොකරන රිචිකරණය කරනවා. කතා කරුවොත් කොයි එකට අහු වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ මිච්ඡා වාචා වාසේ අරමුණක් ගෙවම් කරලා නිමිති අයින් කරගෙන සංඥා නැතුව බෙදෙන gati හිතෙත් නැතුව හිතලා කරන දේවල් මොනවත් නැතුව ඒ සම්මා වාචාවට එළව වාසය කරනවා. අන්නේ සඳහා ගන්න ප්‍රයත්නය අන්නේ සඳහා ගන්න ක්‍රම සහ විදි අන්නේ සඳහා තමයි යොදවන යෙදවුමට බුදුරජාණන් කියනවා සම්මා වායාම යහපත් වෑයමක් කියලා. ඒක කාවුවත් කියලා දෙන්න දන්නේ නැහැ. ඒක සැරයක් ගියේ එකන තමන්ගෙම අහගන්න ඕනේ. එදා මම ගියා. එකත් ඒකට යන්න මම මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් බොහෝම ලස්සනට ඒකේ වටරාමුව පෙන්නනවා. මේ යම්මාකාට චේතනා විරහිතෝයේ විවේකස්ථානට ගියා නම් නිමිත්තෙන් තොරව ආය අරමුණකින් තොරව සංඥාවකින් තොරව දැක දැක දැන දැන අන්න ඒකට නැවත නැවත යෑම සඳහා ඔබ යම් ප්‍රයත්නයක් කරනවා නම් ඒකට කියනවා සම්මා වායාමය කියලා. ඒ වගේම මේ පුද්ගලයා සතෝව සත්‍යයෙන් යුක්ත වෙතෙන් යනවනම් ඒ සඳහා උත්සාහ කරනවා ඒකට කියනවා සම්මා සතිය කියලා. කියන්නේ අහවල් දේ වළන්න යනව නෙවෙයි. පින්ද හිතපු දේ ඔක්කොම අයින් වෙලා. තමන් එල්ල කරගත්ත නිමිති ගත්ත සලකුණු සියල්ලම අයින් වෙලා නමුත් හිත පුහුලන් වදින්න තනකපත් වෙන පහන් දැල්ල වගේ හොඳට කෙලින් හිටලා තියෙනවා ආන්නේම තියනවා නම් ඒකට කියනවා සම්මා සතිය කියලා ඉසල ඉසල ගන්න සතිය මේකට ආධාර උපකාරකයි ඒක අපි ආස්වාසය මෙනෙහි කිරීමෙන් ප්‍රස්වාසය මෙනෙහි කිරීමෙන් වම් මෙනෙහි කිරීමෙන් දකුණ මෙනෙහි කිරීමෙන් ධාතුමනසිකාරය බැලීමෙන් ස්වභාව ලක්ෂණ දැනීමෙන් තමයි සතිය බෝ කරන්නේ බෝ කරලා බෝකලේ සියල්ලම නැති වුණත් නොසැලෙන සතියක් ඇති කරගත්තොත් ඒ සතියට සෝ සතෝ මිච්ඡා වාචා පජහති සතෝ සම්මා වාචා උපසම්පජ්ජේ විහෙරති සහස්ස හෝති සම්මා සති. ඒක සඳහා නැවත නැවතත් ඒකට ඒ කියන්නේ පාළු ගතියක් දැනනවනේ නීරස ගතියක් දැනනවනේ ඒකාකාරී ගතියක් නැතුනොත් මේකේ කෙලෙස් නැහැ. වචනෙමුත් නැහැ, ක්‍රියාවෙනුත් නැහැ, හිතෙමුත් නැහැ. අන්න මේක තමයි මම එළඹ වාසය කරන්න ඕනේ. මේකට තමයි මම සත්‍යමත් වෙන්න ඕනේ කියලා යම් කෙනෙකුට සත්‍ය උනන්දු කරන එකට සම්මා සතිය කියනවා. විශ්ලේෂණ කරන සත්‍ය බොහෝම කෙලෙස් සහිතයි. ගිහිලා ගිහිලා තමයි මේ කිසිම නිමිත්තක් නැති කිසිම අරමුණක් නැති කියාගන්නත් බැරි තැනකට ගිහිල්ලා කිසිම සැකයක් එන්න දෙන්නේ නැතු කිසිම ශ්‍රද්ධාව බිඳ ගන්න නැතුව හීනමානකට අදිමානකට යන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් කියනවනම් මනාපමනාප වලට පහළ වෙන්න දෙන්නේ නැතුව එනවනම් ඒක දැනගෙන ඉන්න සත්‍යයක් තියෙනවනේ ඒකට බුදුරජාණන් වහන්සේ සම්මා සත්‍ය කියලා කියනවා. ඉතිස්සීමේ තයෝ ධම්මා මිච්ඡා වාචං සම්මා වාචං අනුපරිවර්තanti අනුපරිධාවಂತಿ කියලා සරුවචාන් සරණාන් කළ තියෙන යම් කිසි මිච්ඡා වාචය දැනගෙන ඒක අයින් කරලා සම්මා වාචා දැනන එකට එළඹ වාචය කරන්න යනවනම් මේ ධර්ම තුනක් ඉස්සර පස්සට ගමන් කරන්න ඕනේ තනියම මිත්‍යා වාචාව අයින් කරන්න බෑ. තනියම සම්මාචාරයට එළඹෙන්න බෑ මොනවද ඒ සම්මා දිට්ඨිය තියෙන්න සම්මා වායාමයේ තියෙන්න සම්මා සතිය තියෙන්න. තනක් නෙවෙයි මේක, නීරස වෙන්න තනක් නෙවෙයි මේක, නිදා ගන්න තනක් නෙවෙයි මේක. මේකට එළඹ වාසය කරන්න ඕනේ. මේකට අප්‍රමාද වෙන්න ඕනේ. මේ නිසා මම කල යුතු කලමනාශී අල්ල කරන්න ඕනේ මෙතන සතිය එළඹව ගන්න කියලා කියනවා. ඒකට සම්මා සතිය කියන මේ ධර්ම තුන තමයි කෙනෙක් මේ මිච්ඡා වාචාව අතහැරලා සම්මා වාචාවට ගෙනියලා නතර කරන්නේ. ඒ නිසා මේ ධර්ම රජ කෙනෙක් යනකොට ඉස්සරහින් කඩුකාරයෙක් යනවා පිටිපස්සෙන් ශේෂත් මුරකුඩ අල්ලන කෙනෙක් යනවා වගේ මිච්ඡා වාචාව අකිරියෙන් අසංස්කාරිකව අචේතනිකව චිත්ත වේගන යන වෙලාවදී ඒක දන්නවනම් ඒකට එළඹ වාසය කරන ඒක නැවත නැවත ඊම සඳහා කටයුතු කරනවනම් ඒ කාන්තේම මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ ඒ කාන්තේම ආර්ය චිත්තස ආර්ය චිත්තස සමන්ගිනෝ ලෝකෝත්තර මාර්ගයට වැටමා වෙනවා. ඇත්තටම මේ එතෙන් යනකොටම තේරෙනවා මෙතෙක් ජීවිතය අත්දකපු නැති මොකද්දෝ අරුම ගතියක් හරියට ගුරුත්වාකර්ෂණ නිර්මාණයෙන් ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියා වගේ කොච්චර කරක්කත් ඒ ඒ ලබන ඒ හිස්තැනට ආශා කරලා ගන්න බෑ. ඒ නිසා ආශා කරලා වැඩන එකට තණ්හා කරන්න බෑ. තණ්හා කරලා ලැබෙන දෙයක්වත් නෑ ඒක. ඒකෙන් මම එතෙන්ද ගියා කියලා කවදාකවත් මාන්නයක් එන්නේ නෑ. මොකද මාන්නේ තියෙන තක් එතෙන් යන්න බෑ. මනුන් කිරු නැති තැන කවයි තියෙන්නේ. ඒ වගේ මේක මගේ කියා ගන්න බෑ. මේක අපි ලද්දා පටන් තිබුණු විවේකයක් අපි කවදාවත් ගියේ නෑ. මොකද අපි ළඟ තිබුණේ මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව නිසා. වැරදි දෙයක් ඇත්ත කියලා හිතාගෙන හිටපු නිසා. කවදා හෝ උපක්‍රමයෙන් එතෙන්න ගිහිල්ලා මේක තමයි මම බහුලීගත කරන්න ඕන. මේක තමයි මම දිනු කරන්න ඕනේ කියලා එකට ව්‍යායාම කරලා සතිමත් වෙලා එකට ආව දිනුනොත් තේරෙන්න පටන් අර ගන්නවා. මේකේ මොන විදිහකවත් අන්නාවක් මානයක් වික්කයක් එන්න බෑ. නමුත් ඒක පළවෙනි චිත්තක්ෂණයේදී පළවෙනි අවස්ථාවේදී මේ මේ ಗುಣ ටික තේරෙන්නේ නැහැ. ඒක හොඳට සිද්ධි වෙන්න ඕනේ. හොඳට වශී කරන්න ඕනේ. වශී කරන්නේම බුදුබණ අහමින්ම තමයි. ඊට ඉස්සලා ගියේ ඇත්තෝ පෙන්වන ආදර්ශය දැකලම තමයි කරනකොට කරනකොට තමයි මණික මණිකක් බව තේරුම් ගන්න. මණිකේ තියෙන වටිනාකම අන්දේක දැකපු පයත පය ගහිච්ච එකක් වගේ නෙවෙයි ඇසතුමන්සුකට හම්බෙච්ච මණිකක් වගේ මේකේ තියෙන වටිනාකම තේරුම් ගත්තාම මෙතෙක් කල මොකද්ද නිවන කියලා හිතාගෙන ඉතියි. අපි මොනවද මෙතෙක් කල සංසාරේ එකතු කරේ? අපිට කවදාකවත් හිතලා ස්වයම්බූ ඥානකේ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලාත් හිතෙයිද? අපිට කවදාකවත් විශ්වවිද්‍යාලයට කියලා මේක උගන්වන්නේ නැහැ. හැබැයි උගන්වන්න දැනුත් තියෙනවා. අපේ මම දැන් මම මේවා කියවට මිනිස්සු තරහ වෙනවද දන්නේ නැහැ. ඇයිත් කටවතාවකට වෙන්න තියෙන්නේ අපේ ලංකාවේ තියෙන පාලිසා බෞද්ධ පශ්චාත්තාව උපාධි ආයතන ගියාම කියනෝනේ කියනවලු එතන ගියාම නිවන් ලබන්න නම් මෙහෙ ඉන්න එපයි කියලා. මම කියන්නේ ඇත්තම කියනවා. එහෙට යන්න ඕනේ PhD එකක් ඕනේ. ඩිප්ලෝමා එකක් ඕනේ. MS එකක් ඕන යන්න බෑ නිවන් ලබන්න මෙහෙ ඉන්න එපයි කියනවා. අඩු ගන්න ඒකවත් කියනවා නම් මම හිතනවා කටේ අත දාන්න වටිනවා කියලා. නිවන් ලබන්න ওই තීරම කුණු කන්දල් පැත්තක කියලා හිත නිශ්ශබ්ද වෙන්න ඇරලා අඩු ගන්න විතක්යක් ගන්නතු මෙන්න මෙතනයි මධ්‍යම ප්‍රතිපදා මේකට පදම් වෙන්න පදම් වෙන්න මේකේ වශීකරන්න වශීකරන්න තමන් තුළින්ම ඇතිවෙනා වූ ක්‍රම සහ විදි හරහා තමන්ගේම ප්‍රයෝග ඥාන හරහා තමයි ඒකට යන්න තියෙන්නේ බුදුහාමුදුරන්ට ඒකට උදව් කරන්න බෑ. හැබැයි එතෙන්ද යනකම් පාර කියලා දෙන්න පුළුවන්. දුවට මෙනෙහි කරලා අරමුණ අල්ලගන්න. අරමුණ ඔක්කොම පෞද්ගලික ලක්ෂණ හැකිතාක් බලනකොට ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මතුවෙනවා. අන්නේ මතුවෙනකොට එන මේ කම්මැලිකම නීරසකම හොඳට දැනගෙන ඒකට අහුවෙන්නේ නැතුව කහරහම කිසිම චේතනාවක් පහළ නොකර යන්න ගියොත් ඔන්න ඔය කියන විදිහට ඒ ආර්ති, ඒ විරති, ඒ පටි විරති, ඒ වේරමණී කියන එක ඉන්න පටන් ගත්තාම තේරෙනවා කවදාකවත් නොගිය විදිහට මේ ගඟ දිගේ ඉහළට පීනනා වගේ පටිසෝතගාමි ගමනක් සිදු වෙනවා. ඉතින් එතෙන් එනකොට තේනවා මේකට විශාල ධර්ම પરම්පරාවක ගැම්මකින් තමයි මේ කඩාගෙන යන තියෙන එකන් සටමලා සතාන කර සිටීමේ බොරු නොකියා සිටීමේ නෙවෙයි ඉතින් ගැඹුරෙන් මේක ක්‍රියාත්මකනේ යාන්ත්‍රණය හරියට ඇටෝර ගහක අඩියට ගිහිලා තියෙන රිකිලි පවා මතු කරලා ගහ සහ මුලින් විනාශ කරා වගේ නැත්නම් මුලින් උදලා දැම්මා වගේ දාපු දවසේ තේරෙනවා අපි මෙතෙක් කල මේ මේ තරම් ගැඹුරකට ප්‍රයත්න කරලා නැහැ අන්තිගේ ප්‍රයත්න මේකයි කියලා දැනගෙන ඉඳලත් නැහැ මේකට ගිය දවසේ යන්නකොටම නැත්නම් ඒකට ගිහිල්ලා ඒකේ ක්‍රියාමත් වෙනකොටම Tamanට තේරෙන පටන් අර ගන්නවා කවදාකවත් නොවිච්ච තාලෙට යන එකක් කියලා. ඒක නිසා ඒක උනාට පස්සේ ආට වෙනම ප්‍රදා ත්‍යාග ප්‍රදානෝත්සවයක් උපාධි ප්‍රදාන ඔසේවත් කියලා උඹට මේකයි කියලා කියන්න ඕනේ නැහැ. ඒක වෙනකොට මේකේ විවේකේ, ඒකේ විස්රාමය, ඒකේ තියෙන හුදකලා බව, ඒකේ තියෙන මේ අවිරුද්ධ බව සමන්තම තියෙනවා. ඒ බව ඒ ඒ කියන ගුණ ලක්ෂණ මේ ශාසනය අවුරුදු 2600ක් පරණුණයි කියලා කිසිසේත්ම පරණ වෙන්නේ අපි මේ බුදුන්ග පන්දේශේ නෙවෙයි ඉන්නේ අපි වෙන රටක කියලා කිසිම දේශීය බලපෑමකුත් නැහැ. ඒක නිසා කරන කෙනාට තේනවා ඒක බුදුහාමරන්ට අයිති දෙයක් නෙවෙයි ඒ න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ ඒ නිසා මේ නිවන කියන එක පිළුණු වෙන දෙයක්වත් වයසට යන එකක්වත් නෙවෙයි Taman hari petata දැනගෙන කටයුතු කරනවා නම් ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් කියන ශීල ශික්ෂාව හරහා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා ශික්ෂාව හරහා හෝ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි ශික්ෂාව හරහා හෝ හැම එකෙන්ම කියවෙන්නේ එකම සමීකරණය. හැම කෙනාටම හැම එකම ආදාළ වෙන්න වෙන්නේ නැහැ. එක එකන එක එක පෙත්වල යනවා. නමුත් කොයි කෙනාටත් මේක පිළිබඳව අවබෝධ කිරීම අච්චට මෙච්චනම් මෙච්චට කොච්චරද කියන තමන්ගේ චරිතය සකස් කරගෙන යන්න පුළුවන් ඒකේ ධෛර්යයකුත් තියෙනවා. දැන් තමයි මෙතෙක් කල් භාවනා ලැබලා තියෙන අත්දැකීම් වලට ලොකු අර්ථකථනයක් ලැබෙනවා. අර්ථකථන ලැබෙනකොට එකක් තීරෙයි භාවනා ජීවිතේ කවදාකවත් වැරද්දක් කියලා එකක් නැහැ. හැම වැරද්දක්ම පස්සට චක්‍රීකරණය වෙලා ලොකු ආහාරයක් වඩපත් වෙන නිසා භාවනා ජීවන සඳහා එකයි ඕනේ කරන්නේ නිතිපතා කරන්න. වැරද්දක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්දක් බව තේරුම් ගත්ත දවසේ විශාල පිටමක් පයින්න. ඉතින් ඒක නිසා මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් දැන ගැනීමම ලොකු සම්මාදිට්ඨිය. සම්මා වාචා සම්මා වාචා වශයෙන් දැන ගැනීමම ලොකු සම්මාදිට්ඨියක් ඉස්සලම කරන්නේ තමන්ගේ වැරදි ප්‍රමාණ කරන එකයි. ඉතින් අන්න එවැනි ප්‍රමාණ කිරීමක් සිද්ධ වෙලාම අපි මේ ආයෝජනය කරපු එක අපි මේ වෙහෙස දරපු එක ඒ කාන්තේම ඉදිරියේදී අපට අත්දැකීමක් වෙනව නැත්නම් පෙරගමන් කරුවෙක් වෙනවා කියලා ධෛර්යවන්ත වෙනවා නම් එනතන් ඉදිරි බලන නම වශයෙන් කියනනම් අදිමොක්ක චෛසිකයට හේතු වෙනවා නම් ඒ කාන්තේ මේ යෝගාවචරයා ලැබෙන හැම චිත්තක්ෂණයම හැම වස්තු සම්භාරයක්ම හැම අවස්ථාවකම මේක බහුලීගත කර ගැනීම සඳහා වඩා වර්ධනය කර ගැනීම සඳහා යෙදෙනවා එදාට යාට ශික්ෂණය වෙනවයි කියලා. නැත්නම් හික්මීමටපත් වෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ හික්මීමටපත් වීමට පූර්ණ සුදුසුකම් ලැබෙන්නේ සෝවන් මාර්ග ඥානයි. ඊට පස්සේ ශේක කියන නම සරුවත්යන් සදාන් කරන නමුත් යම් තැනකදී මේ කියන අරමුණ ගෙවම් කරලා ලැබෙන මේ විස්රාමය මේ විවේකය මේ උදකලා බවයි නියම ප්‍රතිපදා කියලා තේරුම් ගත්ත දවසේ සෝතාපන්න වෙනකොට චූල සෝතාපන්නයි කියන නමකින් අටුවාචාන් වන්තර සඳහන් කරනවා ලාවට සෝතාපන්නයි කියලා වගේ කියකියි. අර තේරෙනවා දැන් තමයි පෙතට ලැබුණේ කියලා. ඉතින් ඒ தත්ත්වයේ හෝ ඒ චුල්ලසෝතපන්න කියන தත්ත්වෙට ගියත් ලද්දස්සාසෝ ලද්දපතිච්චෝ බුද්ධ ශාසනේ කියලා කියන මේ මනුස්සයාට ආස්සා අස්සාසයක් කියන්නේ සාන්තියක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේන ප්‍රතිෂ්ඨාව මට ලැබුණා ධම්මච්චිතිය මට ලැබුණා මම කවදාකවත් මේ හිත කඩා ගන්න තීටිය තායනම් අපාය යන්නේ නැහැ කියන එක තේරෙනවා. හැබැයි ඒක ආත්මිකයි. මේ මරුණාට පස්සේ අපාය යනවා. නමුත් යම් කිසි දාර්ශනික සාක්ෂාත් කෙරුවොත් ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥාන ලැබුවොත් හොඳටම තේරෙනවා අර එදා තිබ්බා ඊවර ඒ පෙත ඉවරයි දැන්. දැන් මම මේක සාක්ෂාත් කරගත්තා කියලා ඊට පස්සේ නම් සාහසික වෙන්න පුළුවන්. කොච්චර කෙලෙස් පරිත්‍ත තැනක හිටියත් එහෙම නැත්නම් කොච්චර පෙරපා කුසල කර්ම කරලා තිබුණත් ආයෙ මිදිතට ඒ වගේ දුක්ගති ස්ථානකට යන්නේ නැහැ කියන එක සාර්ථක කරගන්න පුළුවන්. නමුත් අන්‍යවැනි ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල රාශියක සුවඳ රසය මෙන්න මේ අරමුණ ගෙවුනට පස්සේ සතියෙන් සමාධියෙන් ඉන්න පුළුවන් කෙනාට මේක කලබල කරගන්න නැතුව ඒකාන්තයෙන්ම අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකමත් ඇති දැන් පාරට වැටලා තියෙනවා කියලා දැනගන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රයත්නයේදී අපි යම්තාක් ඒ සුතමේ ඥානෙ ලැබුවා නම් යම් තාකේ ක්‍රියාත්මක කරලා අත්දැකීම් ලැබලා තියෙනවා නම් ඒ වගේම ඉදිරි ගමනක් වෙලා තියෙනවා නම් ඒක තවදුරටත් ධෛර්යයෙන් යුක්තව වීර්යයෙන් යුක්තව ඉදිරියට ගමන් කරගෙන යෑමට අද මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් අතර කරනවා ඇත්තටම කියනවා මේ රිට්‍රීට් එකේ අපි කරන ධර්ම දේශනා මාලාවෙත් අවසානයේ බවටපත් වෙනවා ඒ නිසා සියලු දිනාටම ශක්ති ප්‍රමාණේ තව ඉදිරිය බලන්න අදිමොක්ක පෙර දැක්ම පහළ වීමට මේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා පිළිතුරා